නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තථාගතස්ස බික්ඛ අරහතු සම්මා සම්බුද්දස්ස පුබ්බේව සම්බෝධා අනභි සම්බුද්දස්ස බෝධිසත්තස් සේව සතෝ පංච මහා සුපිනා භාතු රහේසුං ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධාවන්ත ගුණවන්ත පින්වතුනි ධම්මානුපස්සනා දේශනා මාලාවේ තවත් එක් දේශනාවක් ඊටාම ධර්ම ගෞරවයෙන් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන මොහොත මේ ධර්මයේ කවුරුන් සඳහාද පින්වත්නි අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ අනුරුද්ධ කියන සූත්‍රයේ සඳහන් වෙනවා මේ ධර්මයෙන් ඵල ලබන්න පුළුවන් කාටද කියලා. එයින් එක් අවස්ථාවක් තමයි ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. මේ ධර්මය අරඹන ලද වීරයක් ඇති ශ්‍රාවකයන්ට කුසීතයන්ට නෙමෙයි. එහෙමනම් දේශනා ධර්මයක් ඵල ලැබෙන පරිද්දෙන් ශ්‍රවණය කරන්න නම් ඒ වගේම ශ්‍රවණය කරන ලද දේශනාවකින් ඵල ලබන්න නම් අපිට පින්නතුනේ අරමන ලද වීරයක් තියෙන්න ඕනයි. මොකද මේ ශාසන ප්‍රතිපදාවෙන් ලබන්න තිබෙන අග්‍ර ඵලය පරම නිෂ්ඨාව අමා මහ නිවන මරුණට පස්සේ ලැබෙන්න තියෙන එකක් නෙවෙයි පින්නතුනේ. තමන් ගෙවන මේ ජීවිතයේම ජීවිත ගමන තුලදීම විඳිය හැකි ඵලයක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ. සෝපාක රහතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව ඉෂ්ට කරලා මම කල යුත්ත කළා මං බුද්ධානුශාසනාව නිම කළා නැවතත් මට කරන්න දෙයක් නැහැ මේ ගොහරු සංසාරේ මං මේ උපදින ගෙවන අන්තිම භවයයි කියලා පින්නතුනේ සිංහනාද කරනකොට උන්වහන්සේට වයස අවුරුදු 7යි. උන්වහන්සේ නිවන් සුවය වින්දේ අවුරුදු 7යි. එතකොට මේ ලෝකේ අපිටත් මේ ජීවිතයේම පින්නතුනේ ලැබිය හැකි ඵලයක් භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වන්නේ. ඒක එහෙමනම් ඒ බුද්ධ වචනේ කෙරෙහි සැබෑ විශ්වාසයක් තියෙන ශ්‍රාවකෙක් නම් අපි මොන තරම්නම් අප්‍රමාදී විහෙර නැති ශ්‍රාවකයෝ වෙන්න ඕනද? ඒ නිසාමයි මේ දේශනාවේ ඵල ලැබෙන්නේ අරඹන ලද වීරයක් ඇති ශ්‍රාවකයන්ටයි කියලා සඳහන් කළේ. ඔබ සියලු දෙනාටම මේ දේශනා මාලාවම සංසාර දුක් කෙලවර කොට ලබන ශාන්ත වූ නිවනින් සුවපත් වීම පිණිසම වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදත් දේශනාව ආරම්භ කරනවා. පින්තුනි අද ඔබට දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව අපි මුලින්ම අඳුනගනිමු. අපිට තියෙනවා පිටක තුනක්. විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය කියලා. මේකට තමයි ත්‍රිපිටකය කියන්නේ. මේ තුන් පිටකයෙන් සූත්‍ර පිටකය සම්මුති දේශනා. මේ සූත්‍ර පිටකය නිකාය පොත් බෙදෙනවා පහකට. දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය සහ කුද්දකනිකාය කියලා. මේ නිකාය ග්‍රන්ථ පහෙන් සිව්වැනි නිකාය ග්‍රන්ථය තමයි අංගුත්තර නිකාය. අංක උත්තර කියන එකයි අංගුත්තර කියන එකේ තේරුම. සංඛ්‍යාත්මකව ඉහළ යන දේශනා තමයි අංගුත්තර නිකායේ ඇතුළත් තියෙන්නේ. දහම් කරුණු එකේ පටන් දහම් කරුණු 11ක් දක්වා ගණන් වශයෙන් විස්තර කළ දේශනාවන් අංගුත්තර නිකායේ සඳහන්. මේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ කියලා පින්වතුනි නිපාතයක් තියෙනවා. දහම් කරුණු කීයක් ගැනද සඳහන් වෙන්නේ? දහම් කරුණු පහක් පිළිබඳව. මේ පංචක නිපාතයේ වර්ග ගණනාවක් අතර බ්‍රාහ්මණ වර්ගය කියලා වර්ගයක් තියෙනවා. ධර්මයේ ඇතුළේ බ්‍රාහ්මණය කියන්නේ කාටද පින්නතුනේ? ධර්මයේ ඇතුළේ බ්‍රාහ්මණය කියන්නේ දැන් තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලින් ඇත්තටම පින්නතුනේ මේ ලෝකයේ දෘෂ්ටිකාන්තාරයක්. ඒකනේ බ්‍රහ්මජාල කියන්නේ. පින්වත්නි බ්‍රහ්මජාල සූත්‍රෙදී දේශනා කරන්නේ ඒ කියන දෙසටක් මිත්‍යා දෘෂ්ටි ගැන. එහෙම පිටින්ම පින්වතුනේ කාන්තාරයක් දෘෂ්ටි කාන්තාරයක්. අන්න ඒ කාලයේ මුල් බැසගෙන තිබුණු මහා බලවන්ත දහමක් තමයි බ්‍රාහ්මණ දහම. එකල සමාජයේ බලවතුන් කියලා හඳුනාගෙන ඒ අය විසින් පාලනය කරපු සමාජයක්. ඒ බ්‍රාහ්මණ දහමට අනුව මේ සමාජයේ පින්නතුනේ ප්‍රධාන කුල හතරකට බෙදලා තිබුණා. ඒවට තමයි චතුරු වර්ණ කියන්නේ. එයින් පළවෙනි පිරිස බ්‍රාහ්මණ කුලය. බ්‍රාහ්මණ කුලයේ අය මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් මවපු අය කියලා කියන්නේ. මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් මවපු අය බ්‍රාහ්මණයෝ කියලා බ්‍රාහ්මණ ධර්මයේ කියනකොට සම්බුද්ධ දේශනාව ඇතුලේ බ්‍රාහ්මණය කියලා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලයෙන් උපන් දරුවට. මහා බ්‍රහ්මයාගේ මොවින් උපන් කෙනාට බමුණු දහමේ බ්‍රාහ්මණයා කියනකොට බුදු දහමේ බ්‍රාහ්මණයා කියලා කියන්නේ පින්නතුනේ භාග්‍යවතුන් වහන්සේගේ ලයෙන් උපන් දරුවට. ඒ කවුද? ඒ තමයි සියලු කෙලෙසුන් දුරු කළ සසර ගමන නැවතු මහරහතන් වහන්සේ. ශාසනය ඇතුලේ උන්වහන්සේට තමයි බ්‍රාහ්මණයා කියන්නේ. මේ බ්‍රාහ්මණ වර්ගයේ සඳහන් වෙනවා සූත්‍රයක්. සූත්‍රයේ නම මහා සුපින කියන සූත්‍රය. මහා සුපින සූත්‍රය. නැවත අපි මතක් කරමු අංගුත්තර නිකායේ පංචක නිපාතයේ බ්‍රාහ්මණ වර්ගයේ මහා සුපින කියන සූත්‍ර දේශනාව තමයි අද උපට දේශනා කරන්නේ. මේ දේශනාව දේශනා කරන්නට හේතුව මොකද්ද? හේතුව තමයි ඔබත් මමත් සරණ ගිය තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුද්ධත්වයට පත් වෙලා මේ ලෝකේට මොනතරම් සිතක් ශාන්තියක් හදනවද කියලා බුද්ධත්වයට පෙරම පින්නතුනේ පහළ වෙච්ච නිමිති තියෙනවා. අන්න ඒ නිමිති ටික සඳහන් වෙන එක්තැනක් තමයි මේ මහා සුපින සූත්‍රය. ජාතක පාළි මහා සුපින ජාතකය කියලා එකකුත් තියෙනවා. ඒක මේකට සම්බන්ධ නැහැ. ඒක කොසල් රජුරෝ දැකපු සිහින පිළිබඳවයි කියන්නේ. මේක මහා සුපින සූත්‍රය අංගුත්තර නිකායේ පංචක නිපාතේ. තථාගතස්ස භික්ඛවේ අරහතෝ සම්මා සම්බුද්දස්ස කුබ්බේව සම්බෝධා අනමි සම්බුද්දස්ස බෝධිසත්ත්වස්සේව සතෝ පංච මහා සුපිනා පාතුර හේසු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවුරම් වෙහෙර වැඩ ඉන්න කාලේ උන්වහන්සේම උන්වහන්සේගේ මුවින් දේශනා කළා මහණෙනි තථාගතයන් වහන්සේ උතුම් වූ සම්බෝධියට පත් වෙන්නට පෙර බෝධිසත්ව අවදීයේම දෙක්ක මහා සිංහ පහ. දැන් පින්වත්නි අපි සූත්‍ර දේශනාව ආරම්භ කරන්නට කලින් සූත්‍රයේ නම මොකද්ද? මහා සුපින සූත්‍රය. සුපින කියන්නේ සිහින කියන එකයි. මහා කියන්නේ ඔව් අපේ නම් මහා කියන එක ලොකු කියන අර්ථයෙන් තමයි යොදන්නේ. අපිට ඊට වඩා අර්ථ නැහැ. අපි භාෂාව පාවිච්චි කරන විදිහත් ඒ වචනෙන් කිව්වොත් අතුලෝමතිකයි. මේ තථාගතයන් වහන්සේට කියනවා යෝ වදතං පවරූමං ජේසු කියලා නේ. වදතං පවර කියන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ ඇයි? උන්වහන්සේ කතා කරන්න වුන් අතර අග්‍රයි. හැබැයි මේ ලෝකේ කතා කරන්න වුන් අතර දිනන්නේ කවුද කියලා හොත් එහෙමනම් සමහර අය හිතයි තොරතෝන්චියක් නැතුව කතා කරන අය අහවලා කතා කරන තරගයක් තිබ්බොත් නම් දිනනවා කියලා. හැබැයි මතක තියාගන්න කතා කරන එකෙන් දිනන්න පුළුවන් වෙන්නේ මෙච්චර වෙලාවකට මෙච්චරක වචන කතා කරනවා කියන එකෙන් නෙමෙයි. ඒ කතා කරන දේවල් කොච්චර ඵලදායීද කියන එකයි. බුදුරජාණන් වහන්සේ නිහඬ බව ගරු කළ ශාස්ත්‍රුන් වහන්සේලමක්. අතිශයින්ම නිහඬ බව ගරු කරපු ශාස්ත්‍රුන් වහන්සේලමක්. වැඩියෙන්ම නිහඬ බව ගරු කරපු ශාස්ත්‍රුන් වහන්සේ නමකට කියනවා කතා කරන්න උන් අතර අග්‍රයි කියලා. ඒ මොකක් නිසාද? කතා කළ සෑම වචනයක්ම මේ ලෝකය ඇවිළුවේ නෑ මේ ලෝකේ නිව්වා. කෙලෙස් වැඩුවේ නෑ කෙලෙස් නැසුවා. එකඳු වචනයක්වත් අකාලයේ නෑ කාලයේ දේශනා කළා. එකඳු වචනයක්වත් අසත්‍යයෙන් නෑ සත්‍යයෙන් භාවිත කළා. එකඳු වචනයක්වත් හේතු නැතුව දේශනා කළේ නෑ. හේතු ඇතුව දේශනා කළා. දැන් බලන්න ඕනේ අපේ වචන මේ ගොඩට කොයිතරම් දුරට එකතු වෙනවද කියලා. ඒ නිසා මතක තියාගන්න ගොඩක් කතා කරන එක නෙමෙයි කාරණය. කතා කරන්නේ මොනවද කියන එකයි වැදගත්ම දේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වචන පාවිච්චි කළේ හේතු ඇතුව. අපි නම් හේතු නැතුව හුඟක් වෙලාවට වචන පාවිච්චි කරනවා. දැන් දන්සල් දෙන කාලෙට හැම දන්සලක්ම මහා දන්සලක්. එතකොට මොන අර්ථයෙන්ද මේ මහා කියන වචනේ යොදලා තියෙන්නේ කියන එක අපිට ටිකක් විමසන්න වෙනවා. මහා බද්දන්සල, මහා තේ දන්සල, මහා කඩල දන්සල, මහා මල් දන්සල. මේ ඔක්කොම මහා වැඩ තියෙන්නේ. විහෙර විහාර හැම එකක්ම බලපුවාම ඊයේ හදලා ඊයේ විවෘත කරපු පන්සලක් මහා විහාරයක්. ඒකත් හරි පුදුම දෙයක්. අපි මහා කියන වචනේ පාවිච්චි කරලා පාවිච්චි කරලා පාවිච්චි කරලම මහා කියන ඒකේ ගැඹුරු අර්ථ පින්නතුනේ අපෙන් ගිලිලා තියෙන්නේ. මේ සූත්‍රයට මහා සුපින කියලා කියන්නේ මේ සූත්‍රේ බර කරලා මිනිසුන්ට පෙන්වන්න ඕන හින්දා නෙමෙයි. අපි නම් මහා කියන වචනේ යොදන්නේ ටිකක් බර කරලා අනික් අයට පෙන්වන්න ඕන හින්දා. හැබැයි මේ සූත්‍රයට නමත මුලින් මහා සුපින කියන්නේ සූත්‍රේ බරපතල කරලා අපිට පෙන්වන්න නෙමෙයි. එහෙනම් ඇයි? උත්තම පුරුෂයන් විතින් දකින ලද නිසා ඒ සීනෙහි උත්තම වූ අර්ථ ඇතුළත්ව තියෙන නිසා තමයි මහා සුඛින කියන්නේ. ඔන්න මහා සුඛින කියන්නේ හේතුව. මොකද්ද හේතුව? උත්තම පුරුෂයන් විසින් දකින නිසා උත්තම වූ අර්ථ තියෙන නිසා එහිනේ. අන්නේ නිසා තමයි මේ සූත්‍රයට මහා සුඛින කියලා කියන්නේ. පින්වත්නි අපිටත් හීන හුඟා තියෙන හින්දා සූත්‍රය ආරම්භ කලන කලින් පින්වත්නි සිහින පිළිබඳව යම් විවරණයක් කළොත් හොඳයි කියලා හිතනවා. සිහින දකින සිහින පිනෙන හේතු තියෙනවා හතරක්. දේශනාවේ කියනවා සුපිනං පස්සන්තෝ චතුහි කාරණේහි පස්සති. සිහින දකිනවා කාරණා හතරක් නිසා. කාරණා හතරක් මුල් කරගෙන කියන පේනවා. මොනවද මේ කාරණා හතර? පළවෙනිම කාරණේ තමයි ධාතු කෝපතෝවා පස්සතේ. ඒ කියන්නේ ධාතු කෝප වීමෙන් හීන පේනවා. වා පිස්සෙම් කියන මේ ධාතු කිපීම නිසා සිහින පේනවා කියලා. මොනවද පේන හීන? නොයි ආකාරයේ හීන පේනවා ධාතු කුපිත වුණාම. සමහර වෙලාවකදී මහා පර්වත පල්ලේ වැටෙනවා වගේ, ආකාශයෙන් යනවා වගේ ගම් වතුරකට අහු වෙනවා වගේ නොඑක ආකාරයේ ඇත්තු ආදී නොඑක් සත්වයන් තමන් පසුපස එළවනවා වගේ අන්න ඒ වගේ නොඑක් ආකාර හීන පේනවා කියනවා මොකක් නිසාද ධාතු කෝප උගාව. ඔය තමයි පළවෙනිම කාරණේ හීන පේන ධාතු කෝප වීම. දෙවෙනි කාරණේ කියනවා පින්නතුනේ දේවකෝප සංහාරතෝවා. දෙවියන් විසින් පෙන්වන ලද සිහිනක් කියනවා. දෙවියන්ගේ ආනුභාවයෙන් අපිට යම් යම් අවස්ථාවන් වලදී සිහින දක්වනවා. ඉෂ්ට වූ සිහින මෙන්ම අනිෂ්ට වූ සිහින පෙන්වනවා. ඒ කියන්නේ තමන්ට හිතසුව පවතින දෙයක් පෙන්눔 කරන්නත් පුළුවන්. තමන්ට අවැඩ අහිත පිණිස පවතින දෙයක් පෙන්눔 කරන්නත් පුළුවන්. මහා ලාභයක් ලැබෙන්න තියෙනවා නම් අපි හිතමු යම් නිධානයක් ලැබෙනවා කියලා. සමහර විටකදී ඒ නිධානය ලැබෙන බව පෙන්눔 කරන්න පුළුවන්. තවත් විටකදී විශාල අනතුරක් අලාභයක් සිද්ධ වෙන්න තියෙනවනම් සමහර විටකදී දෙවියන්ගේ දේවානුභාවයෙන් ඒ අලාභෙ පෙන්눔 කරන්න අනතුරු පෙන්눔 කරන්නත් පුළුවන්. ඔය තමයි දෙවෙනි කාරණය අපිට සිහින පෙන්눔 කරන. තුන්වෙනි කාරණය කියනවා පින්වතුනේ අනුභූත පුබ්බතෝ. අනුභූත පුබ්බතෝ කියලා කියන්නේ පෙර සිද්ධ වෙච්ච දේවල් ආපහු ආපහු අපිට පෙන්눔 කරන්නත් පුළුවන්. සමහර අය ඉන්නවා දාවලේ කරපු කියපු හැමදේම රැට හීනෙන් දැක දැක කෑ ගහනවා. සමහර විටකදී අවුරුදු දෙක තුනකට හතර පහකට දහ පහලවකට එහා පැත්තේ සිද්ධ වෙච්ච දේවල් ආපහු ආපහු ආපහු ආපහු සිහිනුම් ගතිනවා. එතකොට ඒවායේ ඵලයක් තියනවද? ඒකේ ඵලයක් නැහැ කියනකොට. අවසාන ක්‍රමයේ තමයි සිහින දකින පුබ්බ නිමිත්තතෝවා పూర్ව නිමිති වශයෙන් හිඳ පේනවා. පළවෙනි එක ධාතු කුපිත වීමෙන් හීන පේනවා. දෙවෙනි එක පින්නතුනේ දෙවියන්ගේ ආනුභාවයෙන් සිහින පෙන්නනවා තුන්වෙනි එක අතීතයේ සිද්ධ වෙච්ච දේවල් පෙන්වුම් කරනවා හතරවෙනි එක పూర్ව නිමිති වශයෙන් අපිට සිහින දක්වනවා එහෙනම් මේ මහා සුපින කියන සූත්‍ර දේශනාවේ සඳහන් වෙන සිහින పూర్ව නිමිති වශයෙන් පෙන්වුම් කළ සිහින තවත් මොනවද ඒ වගේ සිහින පෙන්වුම් කරපු අවස්ථා එකක් තමයි අසේනදි කොසල් මහරජතුමා දැකපු සිහින දාසේ කලියුගයේ සිද්ධවන්නා වූ සමාජ විපර්යාසය එදා කුසල් මහරජුරෝ දැකලු. ඒක పూర్ව නිමිති. ඊළඟට පින්වත්නි තවත් එක් සිහිනයක් තියෙනවා අපි කාටත් අමතක නොවෙන. ඒ තමයි අප මහ බෝධිසත්වයන් වහන්සේ තුසිත දෙව්ලොවින් සුත වෙලා පස්මහා වැලුම් බලලා මහා මායා දේවීන් වහන්සේගේ කුසේ පිවිසනගත් අවස්ථාවේ ඒ සඳහා මහා මායා දේවීන් වහන්සේ දැකපු සිහිනය. තාම අසිරිමත් සිහිනයක්. දැක්කේ කවදද? ඇසල පුරපසල සොක පොයේ දවසේ අලුයම. මහා මායා දේවීන් වහන්සේ පින්වත්නි මහ බෝධිසත්වයන් වහන්සේ සුසිත දෙව්ලොව ඉන්නකොට ආරාධනා කරනවා කාලෝ යන්තේ මහා වීර උපජ්ජමාත් කුච්චියන් මහා වීරයන් වහන්සේ මේ ඔබ වහන්සේට මව් කුස පිළිසිඳ ගන්න කාලයයි. සදේව සංසාරයන්තෝ දෙවියන් සහිත වූ සියලු සත්වයන් මේ සංසාරයෙන් ඈතර කරවන්න බුද්ධස්වම සංපදං උතුම් වූ අමෘත පදය අවබෝධ කරලීමට මහා වීරයන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්නට මේ සුදුසුම කාලයයි කියලා ආරාධනා කළා. මේ ආරාධනාව ලබාගෙන අපමා බෝධිසත්වයන් වහන්සේ බලනවා කාරණා පහක්. අන්න ඒ කාරණා පහට තමයි පස් මහ බැලුම් කියලා කියන්නේ පංච මහා විලෝකණය කියලා කියන්නේ ඒකට. ඔන්න බලන්න එතනත් මහා කියන වචනේ තියෙනවා. එයි මහා කියන්නේ උත්තම පුරුෂයන් විසින් දකින නිසා. මේ පස් මහා බැලුම් බලන්නේ හීන පුරුෂයෙක් නෙමෙයි. උත්තම පුරුෂයෙක්. ඒ නිසායි මහා විලෝකණය කියන්නේ. මොනවද බලන කාරණා පහ? කාලය, දීපය, දේශය, කුලය මව. එයින් මව, එයි මව බලන්නේ කාරණා කීපයක් නිසා. එකක් තමයි මහබෝධිසත්වයන් වහන්සේ නමක් වැඩ ඉඳපු කුසක එපමණ පින් නැති කෙනෙකුට තවත් වරක් පින්වතුනේ ඉන්න බෑ. මොකද ධාතු කරණුවක තැම්පත් කරන්නේ පින්වතුනේ ධාතුන් වහන්සේ නමක්ම විතරයි. ධාතුන් වහන්සේ නමක් තැම්පත් කරන ධාතු කරණුවක ඊට වඩා පහළ දෙයක් කොහෙත්ම තැන්පත් කරන්නේ අන්න ඒ නිසා මහා මායා දේවීන් වහන්සේගේ කුසපින් උතුනේ ධාතු කරඬුවක් වගේ අනන්ත පරිමාණ ලෝක සත්වයා සියලු සංසාර දුකින් ගලවන්න අනන්ත පරිමාණ ලෝක සත්වයා අමා මහ නිවනට පමුණුවාලන මහා පුණ්‍යවන්ත සාරා සංකල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පූර්ණය කරපු පාරමිතා ගුණ කඳක් තමයි පින්නතුනේ මහා මායා දේවීන් වහන්සේගේ කුසේ පිළිසඳගන්නේ. ඒ නිසා මව කියන කාරණේ විමසලා බලනවා මහ බෝධිසත්වයන් වහන්සේ නමක් පිළිසඳගන්නේ. ඊටාම සිල්වත් ගුණවත් අම්මා කෙනෙකුගේ කුසේ. හැබැයි ඒ අම්මා මාස 10කුත් දින 7කට පමණක් ආයුෂ සීමා වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. දැන් බොහෝ දෙනෙක් අද වෙනකොට මිත්‍යා දෘෂ්ටියක් පතුරනවා මහ බෝධිසත්වයන් වහන්සේ නමක් උපන්නොත් අම්මා දිනහතකින් මැරෙනවා කියලා. එහෙම වුණා මේක හරි බරපතල කාරණයක් පින්නතුනේ. මහ බෝධිසත්වයන් වහන්සේ උපන් නිසා අම්මා මැරුණා කියන්නේ. එතකොට මේක අනිත් පැත්තට පෙරළුවොත් කෙනෙක් හදයි. එහෙනම් අම්මා මරාගෙන උපන් කුමාරයෙක් කියලා. ඇත්තටම ඒක නෙමෙයි කාරණය. මහ බෝධිසත්වයන් වහන්සේ උපන් නිසා දින හතකින් දේවිය කලුරිය කළා නෙමෙයි දේවියට ආයුෂයේ එපමණ බව දැනගෙන තමයි උන්වහන්සේ ඒ මව් කුසේ පිළිසිඳ ගත්තේ. ඊළඟ කාරණේ තමයි මව කියන කාරණේ බලන අම්මා කෙනෙක් සද්ගුණවන්ත වෙන්න ඕන පින්නතුනේ බුදු කෙනෙකුට පාර හදන්න. මේක හරි වැදගත් කාරණයක්. අතිශයින්ම වැදගත් කාරණයක්. මොකද අම්මා කෙනෙක් පින්නතුනේ සමාජයේ නින්දිත තැනකටපත් වෙලා නම් ඒ අම්මා බිහි කරන දරුවට සමාජයේ නමක් දිනනවා කියන එක පින්නතුනේ ලේසි නෑ. කවුරු වුණත් කියනවා ඔය අසවලගේ දරුවා. ඒ දරුවා මොනතරම් ලෝකෙට සෙතක් කරන්න හැදුවත් පින්නතුනේ ඒ අම්මගේ තියෙන නුසුදුසුකම නිසා පින්නතුනේ සමහර විටකදී ඒ පුතාට ලැබෙන්න ඕන ගෞරවය නොලැබී යනවා. එතකොට බලන්න අපි කොච්චර දේවල් හිතන්න ඕනද කියලා පින්නතුනේ දරුවෙක් කුසෙන් බිහි කරනවා වගේම ඒ බිහි කරන දරුවා සමාජයේ බෝධිසත්වයෙක් වගේ පූජනීයත්වයට පත් වෙන්න නම් ඒ දරුවා විතරක් ගුණවත් වෙලා බෑ අම්මත් ගුණවත් වෙන්න ඕනේ. ඒක හරිම වැදගත් කාරණයක් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට පින්නතුනේ මේ පස් මහ බැලුම් බලලා අප මහ බෝධිසත්වයන් වහන්සේ පින්නතුනේ ඇසල පෝය දවසේ මහා මායා දේවීන් වහන්සේගේ කුසේ පිළිසඳ ගන්නවා. ඒ වෙලාවේ මහා මායා දේවීන් වහන්සේ දැකපු සිහිනය හරි ආශ්චර්යමත් සිහිනයක්. පුර පොයේ දවසේ මහා මායා දේවීන් වහන්සේ සීලාදීහි පිහිටලා මනාකොට නාල සුවඳ පෙන් සිරියහනේ සැතපෙන්නේ. ඒ සැතපීලා ඉන්නකොට පින්නතුනේ දකින්වත් සිහිනයක්. සතර වරම් දෙවියෝ ඇවිල්ලා මහා මායා දේවීන් වහන්සේ ඇඳත් සමගම හතර කොණෙන් උස්සගෙන පින්නතුනේ හිමාලයේ පර්වතයට අරන් ගියා. හිමාලයේ පර්වතයට අරගෙන ගිහිල්ලා විශාල රිදී පර්වතයක් තිබ්බා. මේ රිදී පර්වතේ පාමුල තිබ්බා. මෙතන බොහෝ කොට තවුසන් තවුස්දම් පුරන තැන. ඉන් අනතුරුව පින්නතුනේ සතරවරම් දෙවි රජදරුවන්ගේ දේවීන් වහන්සේලා මෙතනට ආවා. ඒ හතර දෙනා ඇඳ පිටින්ම උස්සගෙන පින්වතුනේ ගිහිල්ලා අනෝසත්ත විලින් සුවඳ පැනින් නෑවුවා. දැන් මේ සියල්ල හීනෙන් දකිනවා. සුවඳ පැනින් නාවලා නැවත ඇඳත් එක්කම උස්සගෙන ඇවිල්ලා තිබුවා. නැවතත් සතර වරම් දෙවිරජ දරුවෝ මහා මායා දේවීන් වහන්සේ ඇඳත් සමගම හතර කොණෙන් උස්සගෙන රන්වන් පාටින් බබලන දිලිසෙන එක් ගල් තලාවක් තිබුණා. මේ ගල් තලාව මත්තට ඇඳ පිටින්ම රැගෙන ගිහිල්ලා තැන්පත් කළා. මද වේලාවක් යනකොට සුදුම සුදු ඉතාම ලස්සන ඇටටි නිරුම් මලක් සොඳින් අරගෙන මහා මායා දේවීන් වහන්සේ වැඩ ඉන්න ඇඳ වටා තුන් වාරයක් ප්‍රදක්ෂිනා කළා. ප්‍රදක්ෂිනා කරලා මහා මායා දේවීන් වහන්සේගේ දකුණැලයෙන් කුසට ඇතුළු වුණා. එතනින්ම අවදි වුණා. මේ තමයි දැකපු සිහිනය. මොන තරම් කිත් නිවන සිහිනයක්ද? මහ පුණ්‍යවන්ත සිහිනයක්. එතකොට මෙන්න මේ වගේ සිහින වලින් పూర్ව නිමිති වශයෙන් දක්වන සිහින තියෙනවා. එතකොට දැන් සිහින දකින කාරණා හතරක් අපි සාකච්ඡා කළා. පළවෙනි එක ධාතු කුපිත වීමෙන් පේනවා. දෙවෙනි කාරණය තමයි පින්නතුනේ දෙවියන්ගේ අනුභවයෙන් සිහින පෙන්වනවා. තුන්වෙනි කාරණය පෙර සිදුවෙච්ච දේවල් සිහිනෙන් පේනවා. හතරවෙනි කාරණය పూර්ව නිමිති වශයෙන් උත් පින්නතුනේ සිහින පෙන්වුම් කරනවා. ඊළඟට පින්වත්නි විමසන්න ඕනේ මේ දකින සිහින හැම එකක්ම ඇත්ත වෙනවද? අපි දකින ඔක්කොම හීන ඇත්ත වෙන්නේ දකින හැම හීනයක්ම ඇත්ත වෙනවද? මොන වෙලාවට දකින සිහිනද ඇත්ත වෙන්නේ? සමහර අවස්ථාවන් වලදී අපි රාත්‍රී 9ට නිින්දට වැටුනොත් එහෙම රෑ 10 වෙනකොට හීන පේනවා. කියන්නේ නිින්දට වැටුණු සැනින් හීන පේන අවස්ථා තියෙනවා. හැබැයි මතක තියාගන්න මේ ලෝකේ බොහෝ දෙනෙක් රැ නිින්දට වැටෙන්නේ මේ කය සංසිඳුවගෙන නෙවෙයි. එහෙනම් මොකක් කරගෙනද? උදේටත් වඩා දවල්ටත් වඩා හොඳටම බඩ පුරවලා තමයි බොහෝ දෙනෙක් ඉඳියන්නේ. එතකොට පින්නතුනේ හොඳටම කුස පිරෙන්න ආහාර අරගෙන ගෙවල් වල බොහෝ කොට හොඳටම කන්නේ රැට. එහෙම කාලා නිදාගත්තම මේ කය සුවපත්ද? මේ කය සුවපත් නෑ පින්නතුනේ. එතකොට මේ කයට මහා මහන්සියක් දරන්න වෙනවා මහා ගින්නක් අවුලන්න වෙනවා මේ ආහාර ටික දවන්න. ඔන්න ওই වෙලාවේ පේන හීන හැබෑවෙන්නේ. දේශනාවේ කියනවා පින්නතුනේ ඉසේ සිහින සඵල වෙනවා නම් ඒ සඵල වෙන්නෙම මේ ගත්තු ආහාර දිරවල මනාකොට පරිණාමයට ගිහිල්ලා ඉන් අනතුරුව පේන හීන තමයි පින්වත්නි සඵල වෙනවයි කියලා දේශනාවේ සඳහන් වෙන්නේ. එතකොට බලන්න මේක හරි වැදගත් කාරණයක්. බලව පච්චූසේපන අසිත කායිතේ සම්මා පරිණාමංගති. එනි මේක හරි වැදගත්. සම්මා පරිණාමංගති. මේ කය ඒ ගත්තු ආහාර ආදී දිරවන්න බලවත් වෙහසක් යොදනවා. අන්න ඒ බලවත් වෙහෙස ඉවත් වෙලා අසිතේ පීත කායිතේ කාපු බීපු දේවල් සම්මා පරිණාමං ගතේ මනාකොට පරිණාමයට ගියාට පස්සේ ඒ කියන්නේ මනාකොට දිරවලා අවසන් වුණාට පස්සේ අන්න ඒ වෙලාවේදී පේන හීන පින්නතුනේ සඵල වෙනවා කියලා දේශනාවේ සඳහන් වෙන්නේ. එතකොට කෙනෙක්ට ඒ සිහින දකින්න පුළුවන් තාම තද නින්දෙදි. තද නින්දෙදි දකින සිහිනක් පින්නතුනේ සතම සැබෑ වෙන්නේ සිහින පේන්නෙම දේශනාවේ කියනවා මේ මක්කට නිද්ධාය යුක්තෝ එමත් නැත්නම් කපි නිද්ද පරායනෝ කියලා සඳහන් වෙනවා මේ වඳුරෙකුගේ වගේ නිින්දක් තියෙන වෙලාවේ තමයි සිහින පේන්නේ කියනවා මක්කට නිද්ධාය යුක්තෝ වඳුරෙකුගේ නිින්දක් තියෙන වෙලාවේ තමයි වෙනවා සිහින පේන්නේ වඳුරෙකුගේ නිින්ද ගැනයි දේශනාවේ කියන්නේ වඳුරෙක් කොහොමද කියන්නේ වඳුරෙක් ඉන්නේ පින්නතනේ අත්තක් උඩ එතකොට මේ වඳුරා දන්නවා මම ඉන්නේ වැටෙන්න පුළුවන් තැනක කියලා එහෙම වුණාම ඔබ ඇඳක නිදිනවා වගේ වඳුර අත්තකුඩ නිදියයි. නෑ පින්නතුනේ. වඳුර හැම වෙලාවෙම නිින්ද යනකොට පින්නතුනේ එතනින් අවදි වෙනවා. මොකද වැටේ කියලා බයක් තියෙනවා. ඒ නිසා මේ වඳුර ඉන්නේ නිින්දත් නොනිින්දත් අතර. අන්න ඒ වෙලාවේ තමයි කියලා කියන්නේ. ඒ සීන දකින්නේ කවුද? සියලු සංසාරයේ ගමන නවත්වපු අසේක වූ පුද්ගලයෝ සීන දකින්නේ. අසේක කියන්නේ පුද්ගලයෝ කොටස් දෙකයිනේ සීක පුද්ගලයෝ සහ අසීක පුද්ගලයෝ සීක පුද්ගලයා කියලා කියන්නේ නිවන අරමුණු කරගෙන හික්මෙන කෙනා නිවන අරමුණු කරගෙන හික්මෙන කෙනා තමයි සීක පුද්ගලයා අසීක පුද්ගලයා කියන්නේ අසීක පුද්ගලයා කියලා කියන්නේ නිවන අරමුණු කරගෙන හික්මෙන්නේ නැති කෙනා නෙමෙයි හික්මෙලා ඉවර කෙනා ඒ කියන්නේ නිවන සාක්ෂාත් කරලා ඉන්න කෙනා මේ කියන්නේ රහතන් වහන්සේ. එහෙනම් සිහින දකින්නේ කවුද පින්වත්නි? සිහින දකින්නේ රහතන් වහන්සේලා සිහින දකින්නේ නැහැ. සිහින දකින්න තරමක් දකින්නේ පින්නතුනේ පෘථග්ජනය. නිවන අරමුණු කරගෙන තවත් හික් මෙමින් ඉන්න අය තමයි සිහින දකින්නේ. සිහිනෙන් දකිනකොට ඒ දකින සිහිනවල ඇතැම් දර්ශන පින්වත්නි දකින්න පුළුවන් බුදුන් වඳිනවා මහතෑයක් වඳිනවා දෙමෝපියන්ට උපස්ථාන කරනවා දුගියෙකුට මගියෙකුට යමක් දෙනවා මෙන්න මේ වගේ පින්වත්නි සිහිනෙන් අපි දකින දේවල් තියෙනවා තවත් අවස්ථාවන් වලදී අපි හීනෙන් දකිනවා මරණවා බනිනවා අපරාධ කරනවා තවත් සරලව කිව්වොත් මේ ලෝකේ යමක් පාප කර්මයක් හැටියට සම්මත නම් එවන් වූ දේවල් හීනෙන් දකිනවා තවත් අවස්ථාවන් වලදී මේ ලෝකේ හොඳක් කියලා සම්මතයි නම් ඉවන් වූ දේවලුත් පින්නතුනේ හීනෙන් පේනවා. ඒවත් හීනෙන් දැක්කා කියලා කර්ම විපාකයක් හැදෙනවද? කර්ම විපාකයක් හැදෙනවා පින්නතුනේ. එතකොට අපි සිහිනෙන් දකිනවා නම් කෙනෙක් මරනවා ඒක මනෝ කර්මයක්. ඒක මනෝ කර්මයක්. ඒකට අකුසල විපාකයක් තියෙනවා. දැන් අපි හීනෙන් දකිනවා බුදුන් වදිනවා. බුදුන් වදිනවා හීනෙන් දැක්කම අපි බුද්ධ වන්දනාව හැබැයින් කළොත් ඒක කුසල කර්මයක්. හැබැයි සිහිනෙන් ඒක දකිනවා. එහෙනම් මේක මනෝ කර්මයක්. එහෙනම් දකින සිහිනය කුසල පක්ෂයේ සිහිනයක් නම් පින්නතුනේ කුසල විපාක තියෙනවා. හැබැයි දකින සිහිනය අකුසල දර්ශනයක් නම් පින්නතුනේ ඊට අනුරූප වූ අකුසල විපාකුත් තියෙනවා. සුපිනෝ කුසලෝපි හෝති අකුසලෝපි හෝති අව්‍යාකතෝපි හෝති. සිහින කියන ඒවා කුසලයක් වෙන අවස්ථාවක් තියෙනවා. සිහින කියන ඒවා අකුසලයක් වෙන අවස්ථාවක් තියෙනවා. කුසලයක් හෝ අකුසලයක් හෝ නොවන අවස්ථාවක් නොවන අවස්ථාවක් තියෙනවා. එතකොට එසේ දකින්නා වූ සිහින අපීතමු දැන් ප්‍රාණඝාතයක් කළා කියලා. ඒක කීමෙන් දකිනවා. ඒ කියන්නේ ප්‍රාණඝාතයක් කරනවා කීමෙන් දකිනවා. ප්‍රාණඝාතයක් කළාම පින්නතුනේ යම් නිරේකට වැටෙනවා නම් දැන් ඒක සිහිනෙන් දැක්කා කියලා නිරේ උපද්දවන්න ඒ අකුසලේ හේතු වෙනවද? එහෙම හේතු වෙන්නේ නැහැ පින්නතුනේ. දැන් අපි හිතමු සිහිනෙන් දකිනවා පින්නතුනේ මහා සෑයක් වන්දනා කරනවා. මේ මහා සෑය සැබවින්ම වන්දනා කළොත් සුගතියක උපදිනවා නම් සිහිනෙන් මහා සෑයක් වන්දනා කරනවා දැක්කොත් ඒක කුසල කර්මයක්. හැබැයි ඒ කර්මය හේතු වෙනවද සුගතියක උපදින්න? සුගතියක උපතක් දෙන්න ඒක හේතු වෙන්නේ නැහැ දේශනාවේ කියනවා ස්වායං දුබ්බල වත්තු කතා චේතනායේ පටිසන්ධින් ආකංකිතුං අසමත්තු එනේ ප්‍රාණඝාතයක් කරනවා සිහිනෙන් දැක්කට ඒ දැක්ක මාත්‍රයෙන් ප්‍රාණඝාතයක් කළා වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රාණඝාත සිතිවිල්ලක් ඉපදිලා තියෙනවා, මනෝ කර්මයක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේක කර්මපතයක් හැටියට සම්පූර්ණ වෙලා සම්පූර්ණ වෙලා නැහැ. ඒ නිසා මේ අකුසල කර්මය උනත් බලවත් අකුසල කර්මයක් නෙමෙයි. දුර්වල අකුසල කර්මයක්. මේ දුර්වල අකුසල කර්මය දුබ්බල වස්තු කතා. එතකොට මොකද වෙන්නේ? මේ කියන චේතනාමය අකුසලය පටිසන්ධින් ආකංකිතුන් අසමත්වෝ ප්‍රතිසන්ධියක් සලසන්න තරම් පින්නතුනේ බලවත් වෙන්නේ අසමර්ථයි. ප්‍රාණඝාතයක් කරනවා සිහිනෙන් දැක්කා කියලා ඒ සිහිනයේ කළ ප්‍රාණඝාතයෙන් නිරේ උපද්දවන්න තරම් ඒ කර්මය ප්‍රතිසන්ධියල තීරණය කරන්න තරම් බලවත් කර්මයක් වෙන්නේ වෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම අපිත් යදා සීල් රැකලා හීනෙන් අකුසලයක් දැක්කොත් එහෙම ප්‍රාණඝාතය නේද? එහෙම වුණොත් නිරේයිනේ. ඉනිසා මතක තියාගන්න සීනෙන් ප්‍රාණඝාත කරනවා දැක්කොත්, පව් කරනවා සීනෙන් දැක්කොත් ඒක ඊළඟ උපත තීරණය කරන්න තරම් බලවත් කර්මයක් නෙමෙයි. එතකොට ඒකට මොකද වෙන්නේ? බලවත් අකුසල කර්මයකින් උපත තීරණය වෙනවා. ඒ උපත තීරණය වෙනකොට මොකද වෙන්නේ? පවත්තේ පන අඤ්ඤේහි කුසලා කුසලේහි උපස්තම්භිතෝ විපාකං දේති. අකුසලයක් නම් අකුසල විපාකයක් විපාක දෙනකොට වෙනස් අන්න ඒකට උපස්තම්භිතෝ විපාකං දේති. උපස්තම්භිතෝ කියන්නේ උපස්තම්භකව විපාක දෙනවා. ඒ කියන්නේ ආධාර වෙමින් විපාක දෙනවා. හීනෙන් දැක්ක අකුසලයක් ඒ අකුසලයේ විපාකය ඊළඟ උපත තීරණය කරන්න තරම් බලවත් නැහැ. හැබැයි වෙනත් බලවත් අකුසල කර්මයක් විපාක දෙනකොට අන්න ඒකට ආධාර වෙලා පින්නතුනේ විපාක දෙනවා. අපි යමක් කරන්න හදනකොට ඒ සමහර අය දෙන්නේ එහෙනම් මෙන්න මේකත් ඕකටම ගන්නකෝ කියලා. එහෙම දෙනවනේ. අපි යමක් කරන්න හදනකොට සමහර අය ඒකට ප්‍රමාණවත් මුදලක් නෙමෙයි. නමුත් ඉතින් මේකත් ඕකටම ගන්න කියලා දෙන අවස්ථා තියෙනවා. අන්න ඒ වගේ. මූලික උපතම තීරණය කරන්න ඒ කර්මය බලවත් නැහැ. නමුත් විපාක දෙන කර්මයක් එක්ක හේතු වෙලා ආධාර වෙලා පින්නොතනේ විපාක දෙනවා. කුසල කර්මයක් එහෙමමයි. සුගතියේ උපත ලබන්න තරම් සිහිනෙන් කළ කුසලය බලවත් නැහැ. නමුත් බලවත් කුසලයක් සුගතියේ උපත සලසනකොට එතනදී උපස්තම්මක වෙමින් පින්නතුනේ අර කුසල විපාකේ විපාක දෙනවා. ඉතින් සමහර ඒවා නම් තියෙනවා ඒවා කුසලයක්ුත් නෙවෙයි, ඒවා කුසලයකුත් නෙවෙයි බුදු දර්ශන මාත්‍රයකින් සීමා වෙන දේවල් තියෙනවා. එතකොට අපි මේ සාකච්ඡා කළේ සිහින පිළිබඳව. සිහින දකින්නේ කවුද? සිහින දකින්නේ මොන වෙලාවටද? සිහින සැබෑ වෙන්නේ කුමන වෙලාවේ දුටු සිහිනද? පින්වත්නි, සැබෑ වෙන්නේ අලුයම් කාලේ දකින්න කියන. අලුයම් කාලේ දකින්න සීන පින්වත්නි. දැන් මේ දේශනාව ශ්‍රවණය කරලා ඉවරලා දැකපු සීන මගෙන් අහන්න එපා. එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. මේ වගේ දේශනා කළාට පස්සේ සමහර අය දැකපු හීන අපිට කියලා අපෙන් සීන පලාපල අහන්න පටන් ගන්නවා. ඒ නිසා මතක තියාගන්න සීන පලාපල කියන එක භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු විද්‍යාවක්. ඒක නිවන් මාර්ග නෙමෙයි. දැන් වරක් මහසුපින සූත්‍රය දේශනා කරලා මට එහෙම වුණා. ඊට පස්සේ කතා කරලා අපේ ස්වාමීන් වහන්සේ අසවල් හීනේ දැක්කා මේකේ ප්‍රතිඵලය කොහොමද දන්නේ නේද කියලා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න මේ සූත්‍රයේ මූලාරම්භයක් හැටියටයි පින්නොත් මේ කාරණා ටික ඔබට දේශනා කළේ නිර්වුල් වෙන්න. දැන් අපි සාකච්ඡා කළා සැබෑ වෙන්නේ අලුයම දකින සිහිය කියලා. දැන් මහා සුපින සූත්‍රයේදී දේශනා කරනවා මහ බෝධිසත්වයන් වහන්සේ ලෝතුරා බුද්ධත්වයට පත්වෙන්නට පෙර මහ බෝසත් අවදීයේදීම මහා සිහින පහක් දැක්කා කියලා. එහෙනම් මේ සිහින පහ දැක්කේ කවදා කොයි වෙලාවේද කියලා විමසලා බැලුවොත් මහ බෝධිසත්වයන් වහන්සේ මේ සිහින පහ දැක්කේ පින්වතුනේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නට පෙර දින රාත්‍රියේ වෙන්න ඕන එහෙමනම්. සම්මා සම්බුද්ධත්වයට පත් උනේ වෙසක් පුර පසළොස්වක පෝය දවසේ අලුයම නේද? වෙසක් පුර පසළොස්වක දවසේ අලුයම තමයි උන්වහන්සේ ලෞතර බුද්ධත්වයට පත් උනේ. එහෙනම් සැබෑවෙන්නේ අලුයම දැකපු සිහිනනම් උන්වහන්සේ මේ සිහින දැකලා තියෙන්නේ කවදද? වෙසක් පුර පෝයට පෙර දින රාත්‍රියේ අලුයම. උන්වහන්සේ මහා සිහින පහක් දැක්කා. මොනවද මේ මහා සිහින පහ? පළවෙනිම මහා සිහිනේ දකින්න අප මහා බෝධිසත්වයන් වහන්සේ මහා පඨවි මහා සයනං අහෝසි හිමවා පබ්බත රාජා බිම්බෝහනං අහෝසි පුරත්තිමේ සමුද්දේ වාමෝ හත්තු ඕහිතෝ අහෝසි අච්චිමේ සමුද්දේ දක්ෂිනෝ හත්තු ඕහිතෝ අහෝසි දක්ෂිනේ සමුද්දේ උබෝ පාදා ඕහිතෝ අහිසුන් තථාගතස්ස භික්කවේ අරහතෝ සම්මා සම්බුද්දස්ස කුබ්බේව සම්බෝතා අනබි සම්බුද්දස්ස බෝධිසත්ත්වස්සේව සතෝ අයං පඨමෝ මහා සුපිනෝ පාතු රහිසෝ මහා පඨවි මහා සයනං අහෝසි ඔන්න උන්වහන්සේ දැකපු පළවෙනිම කීණය මේ මුළු මහත් පොළොව තලය උන්වහන්සේගේ සයනය වුණා මේ මහ පොළොව තමයි උන්වහන්සේගේ ඇඳ සයනය හිමවා පබ්බත රාජා බිම්බෝහනං අහෝසි හිමාලය පර්වතය උන්වහන්සේගේ කොට්ටේ වුණා. මහ පොළොව ඇඳ හිමාලයේ මහ පර්වතය උන්වහන්සේගේ කොට්ටේ. හිමාලයේ පර්වතයේ කොට්ටෙට තියාගෙන අපමහ බෝධිසත්වයන් වහන්සේ දැක්ක මහ පොළොව නැමැති ඇඳේ සැතපීලා ඉන්නවා. ඒ සැතපීලා හිටියේ දකුණු වැලේට හැදෙලා හිම නෙමෙයි උඩ අතට. පුරත්තිමේ සමුද්දේ වාමෝහත්තෝ ඕහිතෝ හෝසි. පෙරදිග මුහුදේ වම් අත වදින විදිහට වම් අත දිගහැරලා ඊළඟට පච්චිමේ සමුද්දේ දක්ෂිනෝ හත්තෝ ඕහිතෝ අහෝසි පස්චිම සයුරෙහි උන්වහන්සේගේ දකුණු හස්තය පීඨන විදිහට සැතපීලා ඒ කියන්නේ හිමාලයේ පර්වතයේ කොට්ටෙට තියාගෙන මහ පොළොව සයනේ හැටියට සබාගෙන උන්වහන්සේගේ ශ්‍රී හස්තයන් යුගලය දෙපැත්තට විහිදුවාගෙන වම් හස්තය පෙරදිග මුහුද දක්වත් දකුණු හස්තය අවරදිග මුහුද දක්වා පිහිටන විදිහට දික් කරගෙන දෙපසට දිගු කරලා දක්ෂිණේ සමුද්දේ උබෝපාදා ඕහිතෝ අහෝසු පින්වතුනේ දකුණු දිග මුහුද දක්වා උන්වහන්සේගේ උබෝපාදා පාද යුගල දකුණු මුහුද දක්වා පිහිටන පරිද්දෙන් උන්වහන්සේ සැතපීලා ඉන්නවා උඩහතට හැරිලා තථාගතස්ස භික්ඛවේ අරහතෝ සම්මා සම්බුද්දස්ස කුබ්බේව සම්බෝධා අනුබි සම්බුද්දස්ස බෝධිසත්ත්වස්සේව සතෝ අයං පඨමෝ මහා සුපිනෝ පාතුරහිසුන් තථාගතයන් වහන්සේ උතුම් වූ සම්බෝධියට පත්වෙන්නට පෙර බෝසත් අවදීයේම මේ පළවෙනි හීනේ දැක්කා මොකද්ද පළවෙනි හීනය මහ පොළොව මහ සයනය කරගෙන හිමාලය පර්වතය කොට්ටය කරගෙන දෑත පින්වතුනේ පෙරදිග මුහුද සහ අවරදිග මුහුද දක්වා දිගු කරගෙන දකුණු දිග මුහුදට උන්වහන්සේගේ සිරිපා පිහිටන හැටියට උඩ අතට හැරිලා උන්වහන්සේ සැතපීලා ඉන්නවා. මේ තමයි පළවෙනිම හීනේ. දෙවැනි සිහිනය පින්වතුනේ දේශනාවේ විස්තර කරනවා සතෝ තිරියා නාම තින જાති නාභියා උග්ඝන්त्वा නභං ආඝට්ඨිතා හෝති එහෙම උඩුබැලි අතට උන්වහන්සේ සැතපීලා ඉන්නකොට තිරියා නාම තින જાති. තිරියා කියලා තෘණ විශේෂයක්. තනකොළගත් විශේෂයක්. නාභියා උග්ඝන්त्वा නාභියෙන් පැන නැගුණා. දැන් උඩාතට උන්වහන්සේ සැතපීලා ඉන්නේ. මේ තිරියා කියන තෘණ වර්ගයේ උන්වහන්සේගේ නාභියෙන් ඉහළට පැන නැගුණා. නබං ආහච්ච චිතා අහෝසි මේ පැන නැගුණු තුනගත අහස දක්වාම නාභං ආහච්ච අහස් ගැබ දක්වාම පින්නතුනේ ඉහළට ඉහළට එසවිලා පිහිටියා. මේ කටුවාවේ තවත් විස්තර වෙනවා. මේ පැන නැගුණු තුනගත නංගල මත්තේන නංගල මත්තේන කියලා කියන්නේ නගුල් කඳක් තරම් විශාලයි. නංගල මත්තේන නගුල් කඳක් තරම් විශාල වූ එකක් තමයි මේ තුනගහ. රත්ත දන්දේන මේ තුනගතේ කඳ රතු පාටයි. රතු පාට ශ්‍රණ ගහක්. මේ ගහ නාභිතෝ උග්ඝන්त्वा නාභියෙන් පැන නැගිලා බලාගෙන ඉදිද්දිම පින්නතුනේ ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ඉහළට එතෙන්න පටන් ගත්තා. පස්සන්තස්ස පස්සන්තස්සේව බලාගෙන ඉදිද්දීම බලාගෙන ඉදිද්දීම විදත්තිමත්සං වියතක ප්‍රමාණයට ඉහළට එත උනා. ඊළඟට රතනමත්සං ඊළඟට ව්‍යාමමත්තං බඹයක් පමණ යක්ෂිමත්තං යදුන් භාගයක පමණ දුර ප්‍රදේශය ගව්වක ප්‍රමාණය මේ විදිහට ඉහළට ඉහළට ඉහළට එසවිලා බලාගෙන ඉදිද්දිම අහස් ගැබ දක්වාම මේ ත්‍රුණගහ ඉහළට එස වුණා. හැන නැගුණේ කොතනින්ද? මහ බෝධිසත්වයන් වහන්සේගේ නාභියෙන්. මෙන්න මේක තමයි පින්වතුනේ උන්වහන්සේ දැකපු දෙවැනි සිහිනය. තුන්වෙනි සිහිනයක් උන්වහන්සේ දකිනවා සතෝ සේතා කිමි කන්න සීසා පාදේහි උස්සක්කිත්වා යාව ජානු මණ්ඩලං පටිච්ඡාදීසු තථාගතස්ස භික්කවේ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුබ්බේව සම්බෝධා අනබිත් සම්බුද්දස්ස බෝධිසත්ත්වස්සේව සතෝ අයං තතියෝ මහා සුපිනාපාතු රහිසු උන්වහන්සේ දැක්කා යම්කිසි පණු විශේෂයක්. මේ පණු විශේෂය සේතා තනි සුදු පාටයි. සේතා කිමි සුදු පාට පණුව. කන්න සීසා කළු පාට හිස තියෙනවා. සුදු පාට පණු විශේෂයක්. හැබැයි මේ පණුවන්ගේ හිස කළු පාටයි. මේ පණු විශේෂයේ ඇවිල්ලා යාව ජානු මණ්ඩලං පටිච්ඡාදේසුන් ධන මඩල දක්වා වහගත් ඇවිල්ලා. හිස කළු පාට කඳ සුදු පාට පණු විශේෂයක් ඇවිල්ලා අපමා බෝධිසත්වයන් වහන්සේගේ ධනහිත දක්වාම වසාගෙන ඉන්නවා මහ බෝධිසත්වයන් වහන්සේ කීලෙන් දැක්කා බුද්ධත්වයට පෙරමේ මේ තමයි උන්වහන්සේ දැකපු තුන්වැනි සිහිනය ඊළඟට පින්වත්නි දේශනාවේ කියනවා හතරවැනි සිහිනයක් උන්වහන්සේ දැක්කා. මොකද්ද හතරවැනි සිහිනය? සතෝ චත්තාරෝ සකුණා නානා වන්නා චතුහි දිසාහි ආගන්त्वा පාදමූලේ නිපතිත්වා සබ්බ සේතා සමජ්ජින්සු උන්වහන්සේ වැඩ ඉන්නකොට නොඑක් නොඑක් වර්ණ ඇති කුරුල්ලු හතර දෙනෙක් නිල් පාට රතු පාට කහ පාට ආදී වශයෙන් නොඑක් නොඑක් වර්ණයෙන් යුක්ත වන්නා වූ පක්ෂීන් හතර දෙනෙක් හතර දිසාවෙන් ආවා මේ හතර දිනාම ඇවිල්ලා අපමා බෝධිසත්වයන් වහන්සේගේ පාද මූලේ නිපතිත්වා පාමුල වැටිලා සබ්බසේතා සමාපග්ගින්සු සියල්ලෝම තනි පාටකට ඒ කියන්නේ සුදු පාටටපත් වුණා. ඒ තමයි උන්වහන්සේ බුද්ධත්වයට පෙර දින රාත්‍රියේ අලුයම දැකපු මහා හතරවැනි සිහිනය. හතර දිසාවෙන් කුරුල්ලෝ හතර දෙනෙක් හතර වර්ණයකින් යුක්තව ඇවිල්ලා උන්වහන්සේගේ පාද මූලේ වැටිලා පින්නතුනේ සුදු පැහැයටපත් වුණා. ඊළඟට පින්වත්නි උන්වහන්සේ දැකපු අවසාන මහා සිහිනය සමානෝ මහතෝ මීල්ල පබ්බතස්ස පරූපරි චංකමති දැක්ක පින්වතුනේ ඊටාම විශාල අසුචි පර්වතයක් සිහිනෙන් දැක්කා ඊටාම විශාල අසුචි පර්වතයක් මහතෝ මීල්ල පබ්බතක්කාති තියෝජන ભેදස්ස භූත පබ්බදස්ස යොදුම් තුනක් පමණ වෙච්ච අසුචි පර්වතයක් දැක්කා. යොදුනක් කියලා කියන්නේ හැතැම්ම 16ක්. එතකොට මේ අසුචි පර්වතය යොදුන් යොදුන් තුනක් විතර ඇති. මේ අසුචි පර්වතයේ පරූපරි චංකමති පර්වතේ මුදුනක් කියලා එකක් තියෙනවනේ. අන්න ඒ අසුචි පර්වතයේ මුදුනේ උන්වහන්සේ සක්මන් කරනවා. උන්වහන්සේ සක්මන් කරනවා. හැබැයි උන්වහන්සේ එහෙම සක්මන් කළාට අසුචි පර්වතයක් මුදුනේ අලිප්පමානෝ මීල්හේන උන්වහන්සේ ඒ අසුචියේ ගිලෙන්නේ. ඒ කියන්නේ අසුචි ගෑවෙන්නේ අසුචි ගොඩක පින්නතුන කෙනෙක් සක්මන් කළොත් යොදුන් තුනක් උස ඒ අසුචි ගොඩේ ගිලෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ ඒ මත්ති සක්මන් කරනවා හැබැයි අසුචි ගෑවෙන්නේ, තැවරෙන්නේ නැහැ. අසුචි ගොඩේ පින්නතුනේ ගිලෙන්නේ නැහැ. තථාගතස්ස භික්කවේ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුබ්බේව සම්බෝධා අනුවිසම්බුද්දස්ස බෝධිසත්ත්වස්සේව සතෝ අයං පංචමෝ මහා සුඛිනෝ පාතුර හේසෝ මහ බෝසත් අවදීදීම තථාගතයන් වහන්සේ මේ පස්වැනි සිහිනය දැක්කා දේශනාවේ තවත් විස්තර කරනවා පින්නතුනේ දීඝායුක බුද්ධාපන තියෝජනකේ මීල්ල පබ්බතේ අනුපවිතිත්වා නිසින්නෝ විය හොಂತಿ දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලා මේ සිහිනේ දකින්නේ තරමක් වෙනස් විදියට දැන් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේ නමක් අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේ නමක් වෙන්නේ ප්‍රඥා අධික බුදුවරයන් වහන්සේ නමක් නිසාමයි ඉන්වත්නි දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලා මේ සිහිනේ දකිනවා කොහොමද යොදුන් 3ක් පමණ වූ මේ අසුචි පර්වතයේ අනුපවිසිත්වා නිසින්නෝ විය ඇතුළට පිවිසිලා ඉන්නවා වගේ දකිනවා කියනවා. දීර්ඝායුෂ බුදුරජාණන් වහන්සේලා මේ අසුචි පර්වතයේ ඇතුළට ඇතුල් වෙලා ඉන්නවා වගේ පින්වත් සිහිනෙන් දකිනවා කියනවා. මේ සිහිනවල විස්තරය අර්ථයකින් උතර ප්‍රකට කරනකොට මේ කාරණේ හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් මහ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පෙර දින රාත්‍රියේ අවියම සිහින පහක් දැක්කා. මහා සිහින. මොනවද ඒ සිහින පහ? පළවෙනි එක තමයි හිමාලයේ පර්වතයේ කොට්ටය කරගෙන මේ මහා පොළොව ඇඳ බවට පත් කරගෙන පින්නතුනේ ශ්‍රී හස්තයන් දෙක පෙරදිග මුහුදත් අවරදිග මුහුදත් දක්වා දිගු කරගෙන උන්වහන්සේගේ දෙපා දකුණු සයුර දක්වා පිහිටන පරිද්දෙන් උන්වහන්සේ සැතපීලා ඉන්නවා දෙවෙනි සිහිනේ තමයි එහෙම සැතපීලා ඉන්නකොට උන්වහන්සේගේ නාභියෙන් පැන නැගපු නගුලක් තරම වූ රතු පාට දඬුවකින් යුක්ත වූ තෘණ ගහක් මේ තෘණ ගස නාභියෙන් පැන නැගිලා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් බලාගෙන ඉදිද්දීම ඉහළට එසවිලා එසවිලා එසවිලා ගිහිල්ලා අහස් ගැබ දක්වාම එසවිලා විහිදිලා තියෙනවා උන්වහන්සේ දැක්ක දැන් මේ හැම එකක්ම උන්වහන්සේ දෙනෙත් අරගෙන ඉන්නවා වගේ බලාගෙනයි පිළිනකොනේ. මොකද මේ තුන විශේෂය ඉහළට යනවා බලාගෙන ඉඳිද්දිම. එහෙනම් බලාගෙන ඉන්නේ දෙක අරගෙන. උන්වහන්සේ සැතපීලා වුණාට සිහිනෙන් පෙනෙන්නේ උන්වහන්සේ අවදීන් බලන් ඉන්නවා වගේ. තුන්වෙනි සිහිනේ තමයි පින්නතුනේ හිස කළු පාට වෙච්ච, කඳ සුදු පාට වෙච්ච එක්තරා පණු විශේෂයක්. මහ බෝධිසත්වයන් වහන්සේගේ ධන මඩල දක්වාම පින්තුනේ වෙලාගෙන වට කරගෙන ඉන්නවා. ඒ තුන්වෙනි සිහිනය. හතරවෙනි සිහිනය නොයෙක් නොයෙක් වර්ණ වලින් යුක්ත වූ පක්ෂීන් හතර දෙනෙක් හතර දිශාවෙන් ඇවිල්ලා මහ බෝධිසත්වයන් වහන්සේගේ පාමුල වැටිලා ඒ සියලු පක්ෂීන්ම තනි සුදු පාටකටපත් වුණා කියන සිහිනය දැක්කා. අවසන් සිහිනේ තමයි පින්නතුනේ යොදුන් තුනක් පමණ වෙච්ච මහා අසුචි පර්වතයක මස්තකයෙහි උන්වහන්සේ සක්මන් කරනවා හැබැයි අසුචි තැවරෙන්නේ ගෑවෙන්නේ ගෑවෙන්නේ නැතුව මෙන්න මේ සිහින පහ පින්නතුනේ එදා අප මහ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පෙර දැක්කා දැන් මේ සිහින පහ දැක්කේ పూర్ව නිමිති සිහින වශයෙන් මේ పూర్ව නිමිති වශයෙන් දැක්ුවේ මහ බෝධිසත්වයන් වහන්සේගේ අනාගත ස්වභාවයයි. දේශනාවේ සඳහන් වෙනවා පින්නතුනේ මේ ලෝකේ යම් කිසි විදිහකින් අර මහා පොළොවේ සැතපුණා කියලා දැක්කනවා. පළවෙනි සිහිනෙන් දැක්කේ හිමාලයේ පර්වතේ කොටේ කරගෙන මහ පොළොව සයනේ කරගෙන සැතපීලා ඉන්නවා. තථාගතස්ස භික්ඛවේ අරහතෝ සම්මා සම්බුද්දේන අනුත්තරා සම්මා සම්බෝධින් අභිසම්බුද්ධා තස්සා අபிසම්බෝධාය අයං පඨමෝ මහා සුඛිනෝ පාතුරහේසෝ මේ පළවෙනි සිහිනය පහළ වුණේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් වූ අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කරන බවටමයි මහ බෝධිසත්ව අවදී දුටු සිහිනය මේ සිහිනයේ පින්නතුනේ පූර්ණ නිමිති වශයෙන් පෙන්නනවා මතුන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධියටපත් වෙන බව. මේක තවත් විස්තර කරනවා පින්නතුනේ සත්ත සබ්බගුණ දායකත්තා බුද්ධාණං අරහත් මග්ගෝ අනුත්තරා සම්මා සම්බෝධින් නාම. ඒ උන්වහන්සේට සම්මා සම්බෝධිය කියලා කියන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධියටපත් වෙනවා කියන්නේ. මොකද්ද මේ අනුත්තර සම්මා සම්බෝධිය කියන්නේ? ඇයි? සත්ත සබ්බ ගුණ දායකත්තා බුද්ධානං අරහත් මග්ගේන අනුත්තරා සම්මා සම්බෝධින් නාම අරහත් මාර්ගයෙන් සියලුම ගුණ දරන නිසා පින්නතුනේ සම්මා සම්බෝධි කියලා කියනවා අරහත් මගින් සියලුම ගුණ සියලුම ගුණ දරන නිසා අසේ සියලු ගුණ දරනවා තස්මා යංසෝ චක්කවාලම්හා පඨවින් සිරසයන භූතං අද්දස තං බුද්ධ භාවස්ස පුබ්බ නිමිත්තං මේ මහා පොළොව සයනය වුණා සිහිනයෙන් දැක්කනම් අන්න ඒ දුටු කරුණ මතු සම්මා සම්බුද්ධත්වයට පත් වෙන බවට పూర్ව නිමිත්තයි කියලා කියනවා. බුද්ධ කියන වචනය රහතන් වහන්සේටත් යොදන්න පුළුවන් කියලා. බුද්ධ කියන වචනේ රහතුන් වහන්සේටත් යොදන්න පුළුවන්. දැන් අරහන්ත බුද්ධ කියලා කියනවනේ. නේද? බුද්ධ කියන වචනේ අරහන්ත බුද්ධ කියන තැනදිත් යොදනවා. සච්චේක බුද්ධ කියලා කියනවා. සම්මා සම්බුද්ධ කියලා කියනවා කියනවා. ඒකේ වෙනසකුත් තියෙනවා. මොකද්ද වෙනස? අරහන්ත බුද්ධ කියන තැන රහතන් වහන්සේනේ. රහතන් වහන්සේ හඳුන්වන තැනදී අරහන්ත සම්බුද්ධ කියන්න බෑ. අරහන්ත සම්මා සම්බුද්ධ කියන්නත් බෑ. අරහන්ත බුද්ධ විතරයි. අරහන්ත බුද්ධ විතරයි. බුද්ධ කියන වචනේ තේරුම අවබෝධය ලැබූ කියන එකයි. අවබෝධය ලැබූ. එතකොට අරහන්ත බුද්ධ කියලා කියන්නේ අරහත් ඵලයෙන් අවබෝධය ලැබූ. අරහත් ඵලයෙන් අවබෝධය ලබන්නේම කුමක් සහිතවද? පරෝපදේශ සහිතව. අරහත් ඵලයෙන් අවබෝධය ලබන්නේම පරෝපදේශ සහිතව. පරෝපදේශ කියන්නේ අනුන්ගේ මඟ පෙන්වීම ඇතුවමයි. ඒ නිසා තමයි අරහන්ත බුද්ධ කියලා විතරක් කියන්නේ. පසේ බුදුරජාණන් වහන්සේ හඳුන්වන තැනත් බුද්ධ කියන වචනේ යොදනවා පච්චේක සම්බුද්ධ කියලා. සං කියන කොටස එකතු වෙනවා. හැබැයි පච්චේක සම්මා සම්බුද්ධ කියන්න බෑ. පච්චේක සම්බුද්ධ වෙන්න ඕනේ. ඒ සම්බුද්ධ වෙන්නේ. උන්වහන්සේ අවබෝධය ලබනවා. හැබැයි පරෝපදේශ රහිතව. පරෝපදේශ රහිතව කියනවා. අනුන්ගේ මඟ පෙන්වීමක් ඇතුව නෙමෙයි. පසේ බුදුරජාණන් වහන්සේ නමක් පරෝපදේශ රහිතව ධර්මය අවබෝධ කරගත්තට සංසාරෙන් ගැලවුණාට පසේ බුදුරජාණන් වහන්සේ නමක් සියල්ලම අවබෝධ කරනවා කියලා එකකුත් නැහැ ඒ නිසා උන්වහන්සේලා ධර්මය අවබෝධ කළාට අවබෝධ කරවන්න සමත් වෙන්නේ නැහැ. අවබෝධ කරවන්න සමත් වෙන්නේ ඒක හරියට මොන වගේද? උපතින්ම කතා කරන්න බැරි ගොළු පුද්ගලයේ හීනයක් දැක්කා වගේ. එතකොට මොකද වෙන්නේ? සිහිනය අත්දකින්නවා. හැබැයි කියන්න බෑ. ඊළඟට පින්වත්නි, තථාගතයන් වහන්සේට කියනවා සම්මා සම්බුද්ධ කියලා. රහතන් වහන්සේට බුද්ධ කියන එක විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේට සම්බුද්ධ කියන එක පාවිච්චි කරන්න පුළුවන්. තථාගතයන් වහන්සේට සම්මා කියන කොටසත් එකතු කරලා සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඒ පරෝපදේශ රහිතව සියලු ධර්මයෝම අවබෝධ කරගන්නවා වගේම අනුන්ටත් අවබෝධ කරවනවා. එතකොට මහා සයනය හැටියට මේ මහා පොළොව සබාගෙන සැතපෙනවා සිහිනෙන් දැකපු එක අන්න ඒ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට పూర్ව නිමිත්තයි කියනවා පින්වත්. పూర్ව නිමිත්තයි. උන්වහන්සේ සියල්ල මනාකොට පින්වත්නි දකිනවා. යං හිමවන්ත පබ්බත රාජානං බිම්බෝහණං අද්දස හිමාලයේ පර්වතය යම් ලෙසකින් තමන් වහන්සේගේ කොට්ටය ලෙසින් සබාගෙන සැතපෙනවා දැක්කද තං අන්න ඒ දැකපු එක සබ්බඤ්ඤුත ඥාන බිම්බෝහනස්ස පුබ්බ නිමිත්තං. මේ මහ බෝධිසත්වයන් වහන්සේ උතුම් ਸਰවඥතා ඥානේ ලබන බවට පින්නතුනේ పూర్ව නිමිත්තයි කියනවා. උන්වහන්සේ ਸਰවඥතා ඥානේ ලබන බවට పూర్ව නිමිත්තයි. මොකද්ද ਸਰවඥතා ඥානේ කියන්නේ? ਸਰව කියලා කියන්නේ සියල්ල. ඤය කියලා කියන්නේ දන්නවා. උන්වහන්සේ සියල්ල දක්නනෝ නිමිත්තයි. උන්වහන්සේට ඥාන කීයක් තියෙනවද පින්වත්? අපි නොඑක ආකාර වලින් අද මේ පුද පූජා සකසා ගැනීම මුල් කරගෙන අපි ඥාන ගණන් වශයෙන් කියනවා. නමුත් ලෝකේ කිසිම කෙනෙකුට පින්නතුනේ බුදු කෙනෙකුගේ ඥාන මෙච්චරයි කියලා කියන්න බෑ. ඤෙය්‍ය කොපමණද ඥාන එපමණකට තියෙනවා. ඤෙය්‍ය කොපමණද ඥාන එපමණකට තියෙනවා. ඤෙය්‍ය කියලා කියන්නේ ඤෙය්‍ය කියලා කියන පින්වත්නි යම් තාක් දේ උන්වහන්සේ දත යුතුය නම් ඒ තාක් දේවල් දැන ගැනීම සඳහා උන්වහන්සේට ඥානෙ තියෙනවා. එතකොට සම්භඤ්ඤුත ඥානෙ කියලා කියන්නේ මේ ලෝකේ යම් සංස්කාර වෙන දෙයක් තියෙනවා නම් සංස්කාර නොවන දෙයක් තියෙනවා නම් සංස්කාර වෙන දේ සංස්කාරයක් නොවන දේ එපමණක් නෙමෙයි ලෝකේ යම් සම්මුතියක් තියෙනවා නම් ඒ සම්මුතියත් පරමාර්ථයක් තියෙනවා නම් ඒ පරමාර්ථයත් සම්මුති පරමාර්ථ දෙකක් ආදී කොට දසයතු සියල්ල මනවින් දකින්නා වූ නුවණට කියනවා පින්නතුනේ ਸਰුවඥතා ඥානයේ දිවක් සබ්භඤ්ඤුත ඥාන කියලා. ලෝකේ යම් තාක් දේවල් දැනගන්න තියෙනවා නම් ඒ තාක් දේවල් දැනගන්න තථාගත භාග්‍යතුන් වහන්සේට පින්නතුනේ නුවණක් තියෙනවා. ලෝකයේ දසයසුදී යම්තාක් බුදුරජාණන් වහන්සේට නුවණක් තියෙනවනම් ලෝකේ දැනගන්න තියෙන්නේ ඒ නුවණ තියෙන ප්‍රමාණයේ දේවල් විතරයි පින්නතුනේ. මේ කියන්නේ යම්තාක් දේ නොව ඇද්ද දැනගත යුතු දැනගත යුතු සියල්ල බුද්ධ ඥානය කෙලවර කරගෙනයි කියන්නේ. බුද්ධ ඥානයෙන් එපිට බුද්ධ ඥානයට හසු නොවන යමක් මේ ලෝකේ තියෙනවා කියලා එකක් නැහැ. දත යුතු යමක්ද ඒ සාද්දේ දකින්ද භාග්‍යතුන් වහන්සේට පින්නතුනේ ඥානෙ තියෙනවා. මේ ඥානය සබ්බං නුත ඥානය. මේක ෂඩ් අසාධාරණ ඥාන වලින් එකක්. ඇයි අසාධාරණ ඥාන කියලා කියන්නේ? දැන් අපි නම් අසාධාරණ කියලා කියන්නේ මතු පිට අර්ථයකින් නේද? තථාගතයන් වහන්සේටත් තියෙනවා අසාධාරණ විච ඥාන හයක්. අන්න ඒ අසාධාරණ ඥාන හයට තමයි කියන්නේ ෂට් අසාධාරණ ඥාන කියලා. පින්වතුනේ එක්තැනක සඳහන් වෙනවා කිසිවෙකු හටක් නැති මුනිඳුට සනුවනෙක් ඇති මෙලොව සැමටම ඇති වාසනා ගුණ කිසිවකුත් නැති. තථාගතයන් වහන්සේටම තියෙන එහෙත් මේ ලෝකේ වෙන අයට නැති දේවලුත් තියෙනවා. මේ ලෝකේ වෙන අයට තියෙන එහෙත් තථාගතයන් වහන්සේට නැති දේවලුත් තියෙනවා. එකක් හරි වැදගත් දෙයක්. තථාගතයන් වහන්සේට තියෙන එහෙත් මේ ලෝකේ වෙන කාටවත් නැති දේවල් තියෙනවා. ඒ මොනවද? කිසිවෙකු හටත් නැති මොනිඳුට සනුවණෙක් ඇති මේ ලෝකේ කිසිම කෙනෙකුට නැති. කිසිම කෙනෙකුට කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමකටවත් නැති. ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අග පදවි ලැබූ සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් නැති දෙවියන්ටවත් නැති ප්‍රඥයන්ටවත් නැති නුවණවල් තියෙනවා ඥාන තියෙනවා පින්නතුනේ හයක් කිසිවෙකු හටක් නැති මුනිදුට සනුවණෙක් ඇති ඔන්න බුදුරජාණන් වහන්සේටම තියෙන මේ ලෝකේ වෙනත් කිසිවෙකුටත් නැති දෙයක් මේ ලෝකේ හැමෝටම තියෙන බුදුරජාණන් වහන්සේට නැති දේ මොකද්ද මෙලොව හැමතෙම ඇති වාසනා ගුණ කිසිවකුත් නැති. ඔන්න තථාගත බුදුරජාණන් වහන්සේට වාසනා ගුණ නැහැ. වාසනා ගුණ නැහැ කියන්නේ මොකද්ද? සංසාරේ පවත්වන ශක්තිය වෙයි නම් ඒ සසර පැවැත්ම ඇති කරන ශක්තිය උන්වහන්සේට නැහැ. ඒක අපිට තියෙනවා හැබැයි. ඒක අපිට තාම තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේට නැති දේවලුත් අපි ළඟ ඊළඟ තියෙනවා. හැබැයි සසර පවත්වන්න මෙරි මෙරි නිරයේ වැටෙන්න. මෙරි මෙරි බල්ලු බලල්ලු වෙලා උපතින්න. මෙරි මෙරි ප්‍රේතයෝ වෙන්න. ඕවට තමයි තියෙන්නේ අපි ළඟ දේවල්. තථාගතයන් වහන්සේටම තියෙන මේ ලෝකේ වෙන කිසිවෙකුටත් නැති ඥාන තියෙනවා හයක් පින්වත්. මේ ඥාන හය තමයි ෂඩ් අසාධාරණ ඥාන කියලා කියන්නේ. පළවෙනිම අසාධාරණ ඥානේ මොකද්ද? ඉන්ද්‍රිය පරෝපරියක් ඥානය. ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානෙ කියලා කියන්නේ මෙතන ධර්මදේශනාව තථාගතයන් වහන්සේ නම් කරන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබ සියලු දෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩි තිබෙන ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් දැනගෙනයි දැකගෙනයි උන්වහන්සේ දේශනා කරන්නේ. අද පින්නතුනේ අපේ දේශනාවකින් රහතන් වහන්සේලා පහළ වෙන එක සිද්ධ නොවෙන්නේ ඒ කාරණේ පින්වතුනේ දැනගන්න දේශක අපිටත් ශක්තිය නැති නිසා. හැබැයි තථාගතයන් වහන්සේ යම් තාක් දෙනෙක් ධර්ම ශ්‍රවණය කරනවද ඒ තාක් දෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙන ප්‍රමාණය දැනගෙන ඒ ඒ අයට ගැලපෙන පරිද්දෙන් තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒක කොයිතරම් වැදගත්ද පින්නතුනේ. මොනවද ඉන්ද්‍රිය ධර්ම? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා පවතින්නේ එකිනෙකාගේ එක එක තරමින් එක එක ප්‍රමාණයෙන් තථාගතයන් වහන්සේ මේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩි තියෙන විදිහ බුද්ධඥාණයෙන් දකිනවා පිළිවා. එහෙම දැකලමයි උන්වහන්සේ මේ දේශනා කරලා තියෙන්නේ. අන්න ඒ නිසාම තමයි තථාගතයන් වහන්සේගේ දේශනාවන් ශ්‍රවණය කරනකොට පළවෙනි පදය අහලා ඉවර වෙනකොට සෝවාන් ඵලයටත්පත් වෙලා දෙවනි ගාථාවේ පදයේ ඉවර වෙනකොට සකුරුදාගාමි ඵලයටත්පත් වෙලා ගාථාවේ තුන්වෙනි පදයේ අවසන් වෙනකොට අනාගාමි ඵලයටත්පත් වෙලා ගාථාව අවසන් වෙනවත් එක්කම සංසාර ගමනක් කෙලවර වෙන්නේ පින්වතුනේ අන්නේ නිසා ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ සුවිශාල පිරිසක් දහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් දෙව් බඹුන් මාර්ගඵල ලබන්නේ පින්වතුනේ අන්නේ නිසා ඊළඟට උන්වහන්සේට තියෙන අසාධාරණ ඥානය තමයි පින්නුතුනේ ආශ්‍රයානුසේ ඥානං. සත්වයන් තුල පවතිනා වූ ආශ්‍රය අනුසේ ධර්මයන් පිළිබඳව මේ කියන්නේ කෙලෙස් මට්ටම් පිළිබඳවනේ. පවතිනා වූ කෙලෙස් ධර්මවල මට්ටම් අනුව පින්වත්නි උන්වහන්සේ වෙන් වෙන්ව වෙන් වෙන්ව අඳුර ගන්නවා බලන්න මේ සියල්ල අවබෝධ කරගෙන දේශනාවක් කරනකොට මේ දේශනාවෙන් රහතුන් පහළ වෙනේ කර්මයක් නෙවෙයි හරියට මොන වගේ දෙයක්ද මේ? යම් රෝගියෙක් ඊටාම වේදනයි කියලා කුස බදාගෙන කෑ ගහනකොට ඒ කුස විනිවිද බලමින් කියන්නේ ස්කෑන් කළා වගේනේ. එතකොට ඒ සියල්ල ඇතුළාන්තෙම තියෙන දේ දැනගෙන තමයි තීරණය කරන්නේ මේ රෝගය මේක. මේක සුව කරන්න නම් කල යුත්තේ මේක. අන්න ඒ වගේ තථාගතයන් වහන්සේ අපේ ඉන්ද්‍රිය ධර්ම, කෙලෙස් ධර්ම ආදී පින්වතුනේ විනිවිද දැකලයි අපිට ධර්මයේ දේශනා කරන්නේ. එතකොට ආසයානුසේ ඥානං කියලා කියන පින්වත්නි සත්වයන් තුල පවතිනා වූ කෙලෙස් වල මට්ටම, කෙලෙස් ධර්මයන්ගේ ස්වභාවය උන්වහන්සේ දකිනවා. ඒක වෙන කෙනෙකුට කරන්න බෑ. ඊළඟට උන්වහන්සේට පමණක් සීමා වූ අසාධාරණ ඥානේ තමයි යමක පාටිහාරී ඥානං යමක මහා ප්‍රාතිහාරී ඥානේ යමක මහා ප්‍රාතිහාර්යයක් ඥානෙ නිසයි තථාගතයන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පාන්නේ. 이르දිමතුන් අතර අගපදවි ලැබූ මහා මුගලන් මහරහතන් වහන්සේටවත් පින්නතුනේ යමක මහා ප්‍රාතිහාර්ය පාන්න බෑ. කසේ බුදුරජාණන් වහන්සේ නමකටත් බෑ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේටමයි යමක මහා ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්කම තියෙන්නේ. මේ උතුම් ලංකා ද්වීපයේ තථාගතයන් වහන්සේ ස්ථාන දෙකක පින්වතුනේ යමා මහ පෙළහැර පෑවා. එක තැනක් තමයි තෝපාරාම මහ සෑරදුන් වහන්සේ. අනෙක් ස්ථානයේ තමයි ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වඩා හිඳුවලා තියෙන ස්වර්ණමාලී මහා සෑරදුන් වහන්සේ. මේ ලංකා ද්වීපයේ පින්නතුනේ මේ ස්ථාන දෙකේම ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පෑවා. ඉතින් යමක මහා ප්‍රාතිහාර පානකොට මේ ශරීරයේ රෝම කූපයක් කූපයක් පාසා මාරුවෙන් මාරුවට මාරුවෙන් මාරුවට ගිනි කඳක් දිය කඳක් බැගින් පිට කරනවා. එක රෝම කූපයකින් එක ක්ෂණයකදී ගිනි කඳක් පිට වෙනකොට ඒ සමීපයේම තියෙනා වූ ඊළඟ රෝම කූපයෙන් ඒ ක්ෂණයම මහා දිය කඳක් පිට වෙනවා. මේ දෙක ප්‍රතිවිරුද්ධ දෙකක් නේ. ගින්නක් ජලයක් කියන්නේ ප්‍රතිවිරුද්ධයි. හැබැයි එකම ශරීරයකින් සමීපයේම තියෙන රෝම කූප දෙකකින් මේ දෙක පිට වෙනවා. එතනින් ගිනි කඳක් පිට වූ රෝම කූපයෙන් දිය කඳ පිට වෙනවා. දිය කඳ පිට වූ රෝම කූපයෙන් ගිනි කඳ පිට වෙනවා. තැනකින් ඒ ගිනි කඳ නිල් පැහැයෙන් යුක්තයි. තැනකින් ඒ ගිනි කඳම පින්නතුනේ කහ පැහැයෙන් යුක්තයි. මේ විදිහට නීල පීත ලෝහිත ඕදාත ආදී ෂඩ් වර්ණයන්ගින්ම පින්නතුනේ දිය කඳක් ගිනි කඳක් මාරුවෙන් මාරුවට මාරුවෙන් මාරුවට වර්ණවත් වෙනවා. උන්වහන්සේගේ වම් මැසින් ගිනි කඳක් පිට වෙනවා නම් දකුණු මැසින් පිට වෙනවා පින්නතුනේ දිය කඳක්. නිමේෂයකින් පින්නතුනේ දකුණු මැසින් ගිනි කඳ පිට වෙන්න පටන් ගන්නවා වම් මැසින් දිය කඳ පිට වෙන්න පටන් ගන්නවා. ඒ දිය කඳක් ගිනි කඳක් පෙරසීම නීල පීත ලෝහිත ඕදාත ආදී වශයෙන් ෂඩ් වර්ණයන්ගෙන් පින්නතුනේ වර්ණවත් වෙලා තියෙන්නේ. මේ හැම එකක්ම දිනෙකින් දසවණින් නාස්පුඩු දෙකින් ඊළඟට පින්නතුනේ රෝම කූපයක් කූපයක් පාසා ඊළඟට උන්වහන්සේගේ ඇඟිලි වලින් ඒ ඇඟිලි ඉඩස් වලින් මේ හැම තැනකින්ම පින්නතුනේ මාරුවෙන් මාරුවට මාරුවෙන් මාරුවට එකවර ගිනි කඳ දිය කඳ බැගින් වෙන් වෙන්ව වෙන් වෙන්ව පිට වෙනවා. ඒ ගිනි කඳත් ඒ දිය කඳත් නීල පීත ලෝහිතෝදාත ආදී වශයෙන් පින්නතුනේ ෂඩ් වර්ණ වලින් වර්ණවත් වෙමින් තමයි පින්නතුනේ පිට වෙන්නේ. මොන තරම්නම් වේගයකින් උන්වහන්සේ සමාපත්තීන්ට සමවදිනවද කියලා හිතා ගන්න පුළුවන්ද? මොනතරම් වේගෙන් උන්වහන්සේ සමාපත්තීන්ට සමාදිනවද කිව්වොත් හුස්මක් හෙළලා පින්නතුනේ ඊළඟ හුස්ම උඩට අදින්න පටන් ගන්න කලින් උන්වහන්සේ සමාපත්තීන්ට සමාදිනවා කියනවා. හුස්මක් හෙළලා ඊළඟ හුස්ම උඩට අදින්න පටන් ගන්න කලින් දැන් අපි එක හුස්මක් අතහැරියට පස්සේ ඊළඟ හුස්ම රැල්ල අදින්න පටන් ගන්නවනේ ඒ තැනින්ම අන්න ඒ පටන් ගන්නත් කලින් පින්නතුනේ උන්වහන්සේ සමාපත්තියේ සමාදිනවා කියනවා. ඉතින් ඒ සමාපත්තීන්ට සමවදින වේගයට සමාන වෙන්න මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් වෙන කිසිම කෙනෙක් නැහැ. උන්වහන්සේ මේ අමා මහ පෙළහර පානවා විතරක් නෙවෙයි. උන්වහන්සේ එසේ අමා මහ පෙළහර පාන ගමන් තවත් බුද්ධ රූපයක් නිර්මාණය කරනවා 이르දීම. ඒ බුද්ධ රූපයක් පින්නතුනේ පෙරසේම සැබෑ බුදුරුවසේම නිර්මිත බුද්ධ රූපයක් පින්නතුනේ යමා මහ පෙළහර පානවා. එතකොට සැබෑ බුදුරජාණන් වහන්සේගේ වම් ඇතින් ගිනි කඳ පිට වෙනවා නම් නිර්මිත බුද්ධ රූපයේ පින්නතුනේ වම් ඇතින් දිය කඳ පිට වෙනවා. සැබෑ බුද්ධ රූපයේ දකුණු ඇතින් පින්නතුනේ දිය කඳ පිට වෙනවා නම් නිර්මිත බුද්ධ රූපයේ පින්නතුනේ ඒ ඇතින් ගිනි කඳ පිට වෙනවා. ඒ විතරක් නෙවෙයි තථාගත ශරීරයෙන් නික්මෙන්නා වූ දිය කඳ කහපැහැයෙන් යුක්ත නම් නිර්මිත බුද්ධ රූපයේ ඒ දිය කඳ පින්නතුනේ නිල් පැහැයෙන් යුක්තයි. සැබෑ තථාගත ශරීරයෙන් නික්මෙන්නා වූ ගිනි කඳ නිල් පැහැයෙන් යුක්ත නම් නිර්මිත බුද්ධ රූපයේ ගිනි කඳ පින්නතුනේ රත් පාටින් යුක්තයි. සැබෑ තථාගතයන් වහන්සේ සක්මන් කරන ගමන් පින්නතුනේ යමා මහ පෙළහර පානවා නම් නිර්මිත බුද්ධ රූපයේ පින්නතුනේ සක්මන් කරන ඉරියව්ව ඇර ඉතිරි ඉරියව් තුනෙන් එකක යමා මහ පෙළහර පානවා. සැබෑ තථාගතයන් වහන්සේ පින්නතුනේ සැතපීලා යමා මහ පෙළහර පානවනම් නිර්මිත බුද්ධ රූපේ පින්නතුනේ සැතපෙන ඉරියව්ව හැර ඉතුරු ඉරියව් තුනෙන් එකක යමා මහ පෙළහර පානවා. එතකොට තථාගතයන් වහන්සේ තමන් වහන්සේ යමා මහ පෙළහර පාන්නත් වෙන්වෙන්ව වෙන්වෙන්ව වෙන්වෙන්ව අදිෂ්ඨාන කරලා නිර්මිත බුද්ධ රූපයකටත් එලෙසින්ම වෙන්වෙන්ව අදිෂ්ඨාන කරන්න ඕනද නැද්ද? අදිෂ්ඨාන කරන්න ඕනේ. මේ දෙකම එකවර කරන්ද උන්වහන්සේගේ මොන තරම්නම් සමාපත්තේන්ට සමවදින වේගයක් තියෙන්න ඕනද? අපි කොච්චරනම් වෙනස් දේ අතින් සමහර විටක දෙපින්නතුනේ කතා කරන ගමන් කෑම කන්න ගියොත් කතා කරන එක කරනවා කෑම කන එක අත්නතර වෙනවා. එහෙම එකක් තියෙනවනේ. ඊළඟට පින්නතුනේ සමහර විටකදී වාහනයක් පදවන ගමන් දුරකතන ඇමතුමක් ගත්තොත් දුරකතන ඇමතුමට හිත ගියාම වාහනේ අලතුරක වැටෙනවා. අපිට එවන් කටයුතු දෙකක් තුලවත් පින්නතුනේ හිත එක විදිහට පිළිටවන්න පුළුවන්. පිළිටවන්න බෑ. එතකොට හිතලා බලන්න අපි තරණගේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ මොන තරම්නම් උත්තරයන් වහන්සේලා මත කියලා. යමක මහා ප්‍රාතිහාර්ය ඥානයේ පින්නතුනේ උන්වහන්සේටම සීමා වෙච්ච තවත් එක් අසාධාරණ ඥානයක්. ඊළඟට පින්වතුනේ අසාධාරණ ඥානයක් තමයි මහා කරුණා සමාපatti ඥානං. මහා කරුණා සමාපatti ඥානෙ. පින්වතුනේ උන්වහන්සේගේ කරුණාවට කියනවා මහා කරුණාව කියලා. අපි කරුණාවන්ත නැද්ද? අපි කරුණාවන්තයි. හැබැයි අපි මහා කරුණාවන්ත නෙවෙයි. කොහොමද මේක වෙනස් වෙන්නේ? දැන් බලන්න දරුවන් ඉන්න අම්මා කෙනෙක්ගේ දරුවන්ට කරුණාවන්තද නැද්ද? කරුණාවන්තයි. එතකොට ඒ අම්මගේ හිතේ කරුණාවක් තියෙන්නේ කවුරු කෙරෙහිද? තමන්ගේ දරුවෝ කෙරෙහිනේ. එතකොට අනුන්ගේ දරුවෝ කෙරෙහි ඒ විදිහෙම කරුණාවක් තියෙනවා. අනුන්ගේ දරුවෝ කෙරෙහි තමන්ගේ දරුවන් කෙරෙහි තේම පවතින කරුණාවක් පවතින්නේ තමන්ගේ ඥාතියෙකුට විපතක් වුණාම අපි හැමෝම මොන වැඩ නතර කරලා හරි යනවා. තවත් පිටකදී කෙනෙක් මැරුණා කියලා ආරංචි වුණාම ළඟ ඉන්න කෙනත් එක්ක කතා කරනවා ඒ මලගමට යන්නම වෙයිද ඒක යන්නම ඕන එකක්ද එයි අපිට එයාගේ විපත අරතරම්ම තදට දැනෙන්නේ දැනෙන්නේ නැහැ එතකොට බලන්න පින්වත්නි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කරුණාව මහා කරුණාව වෙන්නේ පින්වත්නි තමන්ගේ ගිහි කල පුත්‍රයා වූ රාහුල කුමරුන් කෙරෙහි යම් කරුණාවක්ද තමන් වහන්සේ නසන්න ගල් පෙරලපු දේවදත්ත හාමුදුරුව කෙරෙහි පවා පින්නතුනේ ඒ කරුණාව ඉක්මමයි. ඒකනේ කියන්නේ කරුණා සීතල හදයන් කියලා. භාග්‍යතුන් වහන්සේගේ කරුණාවෙන් හදවත සිසිල් වෙලා තියෙන කෙනා. උන්වහන්සේගේ හදවත කරුණාවෙන්ම සීතල වෙලා තියෙනවා. දවසකට දෙවාරයක් පින්නතුනේ මහා කරුණාවට සමවැදිලා මේ ලෝක ධාතුව දිහා බලනවා. අලුයම උන්වහන්සේ මහා කරුණාවෙන් ගන්ධකිලිය දොර ළඟ ඉඳලා පින්වතුනේ සක්වල කෙලවර දක්වාම බලනවා. අද මගින් පිහිටක් ලබන්න ඕන ආර්ථක කියලා. සන්ධ්‍යාවේ පින්වතුනේ සක්වල කෙලවරෙන් ආරම්භ කරලා නැවත ගන්ධකිලිය දොර දක්වාම මහා කරුණාවෙන් බලනවා. කුමක්ද බලන්නේ? අද මට ප්‍රණීතම දාණය ලැබෙන්නේ කොහෙන්ද කියලාද? අද මට වැඩියෙන්ම පුදපිටි කර ලැබෙන්නේ කොහෙන්ද කියලාද? නෑ පින්වතුනේ. උන්වහන්සේ මේ උදේටත් හවසටත් මහා කරුණාවෙන් බලන්නේ යම් කවරක්වත් නෙවෙයි. අද මගේ මාවතෙන් සංසාරයෙන් ගැලවෙන්න ඉන්න කෙනා කවුද? ඒ ගැලවෙන්න ඉන්න කෙනා අන්ත අතරන දුප්පත් යාචකයෙක් නම් රජුරුවන්ගේ රජමැදුරේ දානේ ප්‍රතික්ෂේප කරලා තථාගත බුදුරජාණන් වහන්සේ පින්නතුනේ යාචකයාගේ යාචක ආහාරයේ වළඳන්ඩෝ ඒ යාචකයා ළඟට යදුන් ගණන් ගෙවාගෙන වඩිනවා මොන තරම් කරුණාවද බලන්නකෝ ලෝකේ ක්‍රමේ තමයි පින්නතුනේ යාචකයාගේ ආහාරය පැත්තකට දාලා රජවරුන්ගේ රාජභෝජනයේට බොහෝ දෙනෙක් ලං වෙනවා ඒ එක්කෙනෙක් වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ යොදුන් ගණන් ගෙවාගෙන වඩිනවා පින්නතුනේ හැබැයි තව දෙයක් බුදු කෙනෙක් වඩින්න තරම් යාචකෙක් වුණා වුණත් එයා මොනතරම් වාසනාගුණ පුරවගෙනින්ද ඕනද? තමන් ළඟට බුදුවරයන් වහන්සේ නමක් වඩින්න තරම් මේක හරියට කියනවා දුරට පේන පර්වතයක් වගේ කියලා. පර්වතයක් දුරට පේන්නේ පින්නතුනේ උසින්දනේ. අන්න ඒ වගේ වාසනා ගුණ කන්දක් තරම් තියෙනවා නම් කුසල බලයේ කන්දක් තරම් නම් තථාගතයන් වහන්සේ යදුන් ගානක් ඈත හිටියත් තථාගතයන් වහන්සේට පේනවා. හැබැයි ඒ වාසනා ගුණ නැත්තම් සසරේ පෙරූ කුසල් නැත්තම් මොකද වෙන්නේ? තථාගතයන් වහන්සේ ළඟ හිටියත් පින්නතුනේ බුදු වැසට යොමු වෙන්නේ හොඳම උදාහරණේ තමයි චුන්දසූකරික. චුන්දසූකරික විහාරය ආසන්නෙමයි. හැබැයි කවමදාකවත් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ හමු වෙලා නැහැ. අන්න ඒ අයට කියනවා මොකක් වගේද? රාත්‍රියේ විදපු ඊතලයක් වගේ කියලා. දැන් බලන්නකෝ මහා ඝන අන්ධකාරයක පින්නතුනේ අපේ ඇස් දෙක ළඟින් යන ඊතලයක් විද්දුත් එහෙම පේනවද? ඇහි ගෑවි නොගෑවි කියත් පේන්නේ අන්න ඒ වගේ කියනවා. වාසනා ගුණ නැතුව ඔහු ඉන්නේ අන්ධකාරයක නම් තථාගතයන් වහන්සේගේ දෙනත ළඟතාවක් පින්නතුනේ බුදු වෙතට යොමු වෙන්නේ කියලා. එතකොට මහා කරුණා සමාපatti ඥාණය උන්වහන්සේට තියෙන අසාධාරණ ඥාන වලින් එකක්. ඊළඟ අසාධාරණ ඥානය තමයි සබ්බං යුත ඥානය. මේ මහා පොළොව යහනාව කරගෙන හිමාලයේ පර්වත රාජ්‍යය කොට්ටය බවට පත් කරගෙන සැතපෙනවා දැක්කේ මෙන්න මේ අසාධාරණ ඥානයක් වූ ਸਰවඥතා ඥානය ලබන භවට පින්නතුනේ పూర్ව නිමිත්තක් වශයෙන් උන්වහන්සේ සියල්ල මනවින් ගන්නවා. සියල්ල මනවින් අවබෝධ කරලයි කියන්නේ. පින්වත්නි, ඊළඟ අසාධාරණ ඥානය තමයි අනාවරණ ඥානය. එතකොට සියලු දේවල් තථාගතයන් වහන්සේ දන්නවා. හැබැයි උන්වහන්සේ සියලු දේවල් දේශනා කරලා තියනවද? උන්වහන්සේ සියලු දේවල් දේශනා කරලා නැතිනවා. ඇයි දේශනා නොකළේ? දැන් මේ ගැටලුව මතු වුණානේ මාළුන්ගේ පුත්තු සූත්‍රයේදී. මජ්ක්‍ධිම නිකායේ චූල මාළුන්ගේ පුත් සූත්‍රය. මාළුන්ගේ පුත් ස්වාමින් වහන්සේ හුදකලාව ඉන්න වෙලාවක උන්වහන්සේට මෙහෙම සිටිවිල්ලක් එකදුනා. මොකද්ද? තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇතැම් කාරණා අපිට දේශනා කරලා නැහැ. මොනවද දේශනා කරලා නැත්තේ? රූපය එකක්ද ජීවය වෙන එකක්ද නැත්නම් රූපයයි ජීවයයි දෙකම එකක්ද මේ ලෝකය සදාකාලිකද නැත්නම් මේ ලෝකය සදාකාලික නැද්ද මේ ලෝකය අන්තවත්ද මේ ලෝකය නැත්නම් අනන්තවත්ද මේවට කියනවා දස අව්‍යාකෘත ප්‍රශ්න කියලා. එහෙම ප්‍රශ්න 10ක් තියෙනවා. දස අව්‍යාකෘත ප්‍රශ්න. අව්‍යාකෘත කියන්නේ ව්‍යාකෘත කියන්නේ විසඳපු. අව්‍යාකෘත කියන්නේ විසඳපු නැති. විසඳපු නැති ප්‍රශ්න. ඉතින් මාළුන්ගේ පුත්ත හාමුදුරුවන්ට හිතුණා තථාගතයන් වහන්සේ ਸਰුවඥයි ਸਰුවඥයි කියලා කිව්වට මෙහෙම දේශනා කරලා නැහැ. ਸਰුවඥ නම් සියල්ල දැනගන්න ඕනේ. උන්වහන්සේ ਸਰුවඥයි නම් ඇයි මේ ටික දේශනා නොකළේ? මේක දේශනා නොකලා කියන්නේ මේ ටික දේශනා කරලා නැහැ කියලා කිව්වම මේක මට ඉවසගෙන ඉන්න බෑ. මොකද මෙතන කුකුසක් තියෙනවා. සැකයක් තියෙනවා. මම ඕක තථාගතයන් වහන්සේගෙන් අහන්න ඕන කියලා හිතුවා. මාළුන්ගේ පුත්තහාමුදුරුවෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා වන්දනා කරලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ ਸਰුවඥයි කියලා දේශනා කළාට ඔබ වහන්සේ ඇතම් කරුණු අපිට දේශනා කරලා නැහැ. මේ කියන රූපය එකක්ද ජීවය වෙන එකක්ද රූපයයි ජීවයයි දෙකම එකක්ද මේ ආදී දේවල් ස්වාමීනි ඔබ වහන්සේ අපිට දේශනා කරලා නැහැ. ස්වාමීනි ਸਰුවඥයි කියලා දේශනා කළාට මේ ටික ඔබ වහන්සේ දේශනා කරලා නැත්නම් එක්ක ඔබ වහන්සේ ඒ ටික දන්නේ නැහැ. එක්ක ඔබ වහන්සේ ඒ ටික දන්නේ නැත්නම් ඔබ වහන්සේ දැනගෙන හංගනවා. දැනගෙන හංගනවා. මානසික තහඳුර හංගනවා. සියල්ල දන්නවා කියලා දන්නේ නැති දේවලුත් තියෙනවා නම් එතනක් තියෙන අධර්මයක්. දැනගෙන දැනගත්තු දේ සංගමනවා නම් එතන තියෙන්නේ එතන තියෙන්නේ අධර්මයක්. මාළුන්ගේ පුත් හාමුදුරුව භාග්‍යතුන් වහන්සේ කියනවා ස්වාමීනි මේ කාරණා ටික ඔබ වහන්සේ මට දේශනා කරන්නේ නැත්නම් මගේ අදහස මන් සිවුරු දාලා යනවා මාළුන්ගේ පුත් හාමුදුරුව භාග්‍යතුන් වහන්සේට මේ කියන්නේ මේ ටික ඔබ වහන්සේ මට දේශනා කරන්නේ නැත්නම් දැන්වත් මං සිවුරු දාලා යනවා කියලා ඒ වෙලාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද මාළුන්ගේ පුත් මම යම් දාකදී ඔබට කිව්වද මාළුන්ගේ පුත්ත මම මේක මේක මේක මේක දේශනා කරන්නම් ඔබ වහන්සේ මගේ ළඟ පැවිදි වෙන්න කියලා මම ඔබ වහන්සේට දේශනා කරලා තියෙනවා දේවා. රූපය එකක් ජීවය අනිකක්ද දෙකම එකක්ද මේ ඔක්කොම මම දේශනා කරන්නම් ඔබ වහන්සේ මගේ ළඟ මහාන වෙන්න කියලා මම ඔබ වහන්සේට දේශනා කරලා තියෙනවා දේවා. නෑ ස්වාමීනි එහෙම කතාවක් නෑ. එහෙමනම් මාළුන්ගේ පුත්ත ඔබ මට කවදා හරි කියලා තියනවද? ඔබ වහන්සේ මට මෙන්න මේවා කියලා දෙන්න. එහෙම කියලා දෙනවා නම් මං ඔබ වහන්සේ ළඟ පැවිදි වෙන්නම් කියලා ඔබ වහන්සේ මගෙන් එහෙම ඉල්ලලා තියෙනවා දැව්වා. ස්වාමීනි එහෙම ඉල්ලලා එහෙම ඉල්ලලා නැහැ. එහෙනම් මාළුන්ගේ පුත්ත මම ඔබට එහෙම ඉල්ලලා නැත්තම් ඔබ මගෙන් එහෙම ඉල්ලලත් නැත්තම් මෙතන ඉල්ලන කෙනා කවුද කියලා හුවා. මේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ. මෙතන ඉල්ලන කෙනා කවුද? දැන් තථාගතයන් වහන්සේට කොන්දේසියක් වගේ එකක් දානවා මේව දේශනා කළේ නැත්නම් මම සිවුරැල් දාලා යනවා කියලා. කොන්දේසි දාන්න කාරණයක් මුලින් ඇති කරගෙන ඇති කරගෙන නෑ. ඒකට මේ කියන්නේ මුලින් කිවිසුමක් නෑ එහෙම. මේ වෙලාවේ මාළුන්ගේ පුත් හාමුදුරුව ඔබ නම් ඔබට මොකක් වේද? තථාගතයන් වහන්සේ මේ පිළිතුර දෙනකොට එදා මාළුන්ගේ පුත් හාමුදුරුව වෙලා හිටියේ අපි නම් අපිට මොනවා වේද ඒ වෙලාවේ? ඒකාන්තයි. අපිට දිහිමුර්ජාවේ අපිට කොහිටවත් දෙන්න බෑනේ උත්තරයක් දෙන්න. තථාගතයන් වහන්සේ අහනවා මාළුන්ගේ පුත්ත මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නද? එහෙමයි ස්වාමීනි. මාළුන්ගේ පුත්ත එක මිනිස්සෙකුට ඊතල පාරක් වැදිලා. මේ ඊතල පාර කාපු මිනිස්සයා වැටිලා. කරුණාවන්ත මිනිස්සෙක් ඇවිල්ලා මේ මිනිස්යාගේ ඊතලේ ගලවලා මේක නිකන් ඊතලයක් නෙවෙයි විසපෝපු ඊතලයක්. මේ ඊතලේ ගලවලා විස ඉවත් කරලා ඉක්මනටම ප්‍රතිකාර කරන්න කරුණාවන්ත මිනිස්සෙක් ඉදිරිපත් වෙනවා. එහෙම ඉදිරිපත් වෙලා මේ කරුණාවන්ත මිනිස්සයා ඊතලේ ගලවන්නේ ඊතලේට අත තියෙනකොටම අර ඊතල පාර කාපු මිනිස්සයා ඊතලේ අල්ලගෙන එපා එපා කියලා ගලවන්න හදන එක නවත්තනවා. එයි මේ ඊතලේ එහෙම ගලවන්න දෙන්න බෑ. මේ ඊතලේ එව්වේ කොයි පැත්තෙන්ද? මොන දිශාවෙන්ද? අන්න ඒක කියන්න ඕනේ. කොහේ හදපු ඊතලයක්ද මේක? මේ ඊතලේ එව්වේ මොන රටේ මිනිස්සෙක්ද? ඒ මිනිස්සයා සුදු මිනිස්සෙක්ද? ඒ මිනිස්සයා කළු කෙනෙක්ද? ඒ මිනිස්සයා උස කෙනෙක්ද? ඒ මිනිස්සයා කොට කෙනෙක්ද? මේ ඊතලේ යකඩෙන් හදපු එකක්ද? මේ ඊතලේ ලී වලින් හදපු එකක්ද? මේ ඊතලේට කවලා තියෙන විස වර්ගෙ මොනවද? මෙන්න මේ ටික කිව්වොත් එහෙම මං ඊතලේ ගලවන්න දෙනවා. කවුද මේ කියන්නේ? විදපු මිනිහ නෙවෙයි. ඊතල පාර කාපු මිනිහ. මේ ඔක්කොම කිව්වොත් විතරයි මං ඊතලේ ගලවන්න දෙන්නේ. මාළුන්ගේ පුත්ත මේ ටිකට උත්තර දීලා ඉවර වෙනකොට මේ මනුස්සයාට මොකක් වෙයිද කියලා හුවා. මාළුන්ගේ පුත්ත හාමුදුරුවෝ කියනවා ස්වාමීනි මොනව වෙන්නද? ඔය ටිකට උත්තර දීලා ඉවර වෙනකොට බෙහෙත් කරන්න ඉතුරු වෙන්නේ නැති වෙයි. ඔය මනුස්සයා මැරෙයි. මාළුන්ගේ පුත්ත නුඹට වෙන්නේ ඔය ටිකයි කිව්වා. නුඹට වෙන්නේ ඔය ටික. නුඹට විතරක් නෙවෙයි. ඒ කියන්නේ මාළුන්ගේ පුත්ත හාමුදුරුවන්ට විතරක් නෙවෙයි. අපේ ලෝකෙත් මුගකට වෙන්නේ ඕක බින්දුව. අපේ ලෝකෙ මුගකට වෙන්නේ ඕක. අපි ලෙඩේ තියාගෙන තුවාලේ තියාගෙන ඒක සමීප කරනව නෙවෙයි. කාපු ඊතල පාර කොහෙන් ආපු එකක්ද කියලායි බලන්නේ තාම. ඒකනේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දේශනා කරපු ධර්මයේ පැත්තක අපිට තියෙන ප්‍රශ්නේ උන්වහන්සේ නැවින් වැඩියද යදීන් වැඩියද තථාගතයන් වහන්සේ වදාළ 84000ක් ධර්මස්කන්ධේ සංසාර දුක්ගිනි නිවා ගන්න පැත්තක අපිට ප්‍රශ්නේ උන්වහන්සේ පුදුනේ ලංකාවේද ඉන්දියාවේද කියලා. දැන් ඒකට කාලේ නෙමෙයි පින්නතුනේ. දැන් අප්‍රමාදී වෙලා මේ ධර්මය පුරුදු කරන් තිය කාලේ. මේ ක්ෂණය අපිට ඉන්නේ නැහැ. ආපහු වාරයක්. මෙතනින් ප්‍රයෝජන ගන්න ඕනේ. අද ලෝකෙත් පින්නතුනේ අර මාළුන්ගේ පුත් හාමුදුරන්ගේ වැඩේමයි බොහෝ දෙනෙක් කරන්නේ. ලැබිච්ච ක්ෂණය මේ නිමේෂය කිසි අගයක් නැතිව පින්නතුනේ අතහැරලා දානවා. එතකොට බලන්න තථාගතයන් වහන්සේ මේ දස අව්‍යාකෘත ප්‍රශ්න විසඳන්නේ නැතිව හිටියේ උන්වහන්සේ නොදන්නකමට නෙමෙයි. එකක් මේවා තථාගතයන් වහන්සේ විසඳන්න ගියොත් එහෙම විසඳලා දේශනා කරන්න වෙන්නේ වචන වලින්. හැබැයි මේ පෘථග්ජන ලෝකයා ඒක අල්ලගන්න වෙන පැත්තකින්. මේ පෘථග්ජන ලෝකයා විසඳපු දේත් අල්ලගන්න පින්නතුනේ වෙනස් පැත්තකින්. ඒ නිසා හරියට අර්ථ ප්‍රකට කරගන්න බැරි වෙනවා අයට. ඒකෙන් තවත් අනුතරක වැටෙනවා. දැන් අපිට පින්නතුනේ කියන්නේ මේ අන්තරා භව සංකල්පයක් ඇවිල්ලා තියෙනවා. මේ ගන්ධබ්බ කියන අවධිය ඒකම දැන් අපි හිතාගෙන තර්ක කරනවා ඒක තමයි අන්තරාභවය කියලා. ඔන්න අර්ථ වර්ධව ගත්තම. අන්තරාභවය කියලා එකක් නැහැ. ඒකත් එක භවයක් නේද? අන්තරාභව එකක් තේරවාදයේ තුල උගන්වන්නේ පින්වත්. ඒකත් මේ සතරෙම කර්මානුරූප පරිද්දෙන් ලැබූ තවත් එක් භවයක්. පැහැදිලිද? එතකොට පින්වත්නි, ඒ වගේ අපේ අර්ථ සමහර ඒවා වරද්ද ගන්නවා පින්වත්. දැන් නිවන සැපයක් කියලා ගත්තම සැපය කියලා කිව්ව ගමන් බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ අපි මේ කාලා බීලා ඇඳලා පැළඳලා ලබන සැපේ. මොකද අපිට අත්දැකීම තියෙන්නේ ඒ සැපේ ගැන. එතනින් ඔබෙහි සැපයක් කියන එකක් ගැන අපිට කිසිම විදිහක තේරුමක් නැහැ. ඒ නිසා තමයි නිවන කියන්නේ මහා සම්පත්තිය කියලා දැන් අපිට පෙන්වන්න ඕනනේ. නිවන කියන්නේ පොඩි දෙයක් නෙමෙයි සුළුපටු දෙයක් නෙමෙයි කියලා මේ නිවනේ උත්තමභාවය වටිනාකම හොඳටම දැන් අපිට තේරෙනවා. තේරිලා මේ තේරෙන එක කියන්න උනහම කොහොමද කියන්න වෙන්නේ අපිට? දැන් අපි කියනවා නිවන් පුරේ රුවන් දොර ඇරේවා කියලා වුන් දැන් නිවනට ඉස්සරහින් රත්තරන් දොරක් දැම්මා. ඇයි අපිට තියෙන ලොකුම දේ රත්තරන්. ඒ නිසා නිවනේ අගය මනින්ද අපි රත්තරන් ආදේශ කරගන්නවා. මොකද අපිට වෙන ක්‍රමයක් නැහැ මේක පෙන්වන්න. හරිද? අපිට වෙන ක්‍රමයක් නැහැ. හැබැයි වෙන ක්‍රමයක් නැහැ කියලා අපි ළඟ තියෙන දේවල් වලින් අපි ළඟ නැති දෙයක් පෙන්වනකොට නේද? අපිට තේරෙන්නේ නැති නිසා අපි ළඟ තියෙන දේවල් වලින් අපි ළඟ නැති දෙයක් පෙන්වනකොට ඒ පෙන්වන දේ කිලුටු වෙන්න තියෙන ඉඩ කඩද වැඩි. පිරිසිදු වෙන්න තියෙන ඉඩ කඩද වැඩි. ඈ කිලුටු වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. අපිට ක්‍රමයක් නැති නිසා පින්වත්. එතකොට හොඳට තේරුම් ගන්න එහෙනම් තථාගතයන් වහන්සේ ලෝකේ සියල්ල අවබෝධ කළා. උන්වහන්සේට සියල්ල පිළිබඳ ඥාණය තියෙනවා. නමුත් උන්වහන්සේ ඇතැම් දේ දේශනා නොකරන්නේ ඒ දේශනාව පස්චිම ජනතාව වරදවා ගන්න නිසා. ඒක දෙවනි කාරණය ඒ සියල්ල දේශනා කළත් එසේ දේශනා කරන දේවල් දුක් නැති කිරීම පිණිස හේතු වෙන්නේ නැති නිසා. දුක් නැති කිරීම පිණිස හේතු වෙන්නේ නැති නිසා. පින්වතුනේ යම් කිසි කෙනෙකුට කුසෙයි වේදනාවක් කියලා ප්‍රතිකාර ගන්න ගියපුවාම ඇහැ පරීක්ෂා කරන්නේ ඒ ඇයි? ලෙඩේ කියන වෙන කොතැනක? එතකොට ඉක්මනටම පරීක්ෂා කරන්න ඕන ඇස නෙමෙයි බඩ නේද? ඒ නිසා තේරුම් ගන්න බොහෝ තැන්වලදී පින්වත්නි නිවනට අදාළ නොවන දේවල් මහාංගක් එකතු කරගත්තයි කියලා ඒක බරක් වෙනවා විතරයි. ඒක බරක් වෙනවා විතරයි පින්නවා. දැන් කවුරු හරි කෙනෙක් පින්නොතුනේ තාම ඌෂ්ණාධික පළාතකට යනවා. දැන් අපි හිතමු මේ ලංකාවෙම කවුරු හරි කෙනෙක් පින්වත්නි අනුරාධපුරේ පොළොන්නරුව පැත්තට යනවා. ඒ පැත්තට යනකොට කවුරු හරි ඉන්නවද පින්වත්නි? එහිට යනකොට අරන් යනවද ජර්සියක් එහෙම? එහෙම නැහැ. අරගෙන යනවනම් අරගෙන යන්න පුළුවන්. හැබැයි අරගෙන ගියාට වැඩක් නැහැ. ඒ හින්දා මොකද කරන්නේ? බරක් විතරයි කියලා දාලා යනවා. බරක් විතරයි කියලා දාලා යනවා. ඊළඟට පින්නතුනේ ඇතැම් තැනකදී අපි හිතමු නුවරඑළිය පැත්තට යනවා කියලා. නුවරඑළිය පැත්තට යනකොට පින්වත්නි අපි යම් කිසි කෙනෙක් ඒ පැත්තෙන් සීතල ජලය හොයනවා. ඒක අවශ්‍ය නැහැ. අන්න ඒ වගේ පින්නතුනේ නිවන් මගේදී හොඳට තේරුම් ගන්න නිවනට අදාළ දේ තමයි පින්නතුනේ නිවන පිණිස පවතින දේ තමයි පින්නතුනේ අපි පුරුදු කළ යුතු. නිවන පිණිස හේතු නොවන යම්තාක් දේවල් අපි ගොඩනගනවා නම් ඒක බරක්ම විතරයි කොතෙන්ද ඒක හුදු බරක් විතරයි. ඒ නිසා නිවන පිණිස නොවන නිසා තථාගතයන් වහන්සේ මේ කරුණ දේශනා කළේ නැහැ. ඒ විතරකුත් නෙමේ නිවන පිණිස නොවන මේ කරුණ දේශනා කරන්න යම් වෙලාවක් තථාගතයන් වහන්සේ නමකගේ ජීවිතයෙන් වැය වෙනවා නම් අතාගතයන් වහන්සේ නමකගේ එක තප්පරයක් වුණත් නිවනින් බැහැර දෙයක් වෙනුවෙන් වැය වෙනවා කියන්නේ මේ ලෝකයේද පින්නතුනේ සීමා කරන්න බැරි මායින් කරන්න බැරි අලාභයක්. ඒක මහා ලාභයක් වෙනවා. මෙන්න මේ කරුණ නිසා තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්තු දේවල් පින්නතුනේ අවබෝධ කරගත්තා වුණත් ඒවා නිවන පිණිස සත්වයන්ට හේතු වෙන්නේ නැත්නම් උන්වහන්සේ දේශනා කරන්නේ නැහැ. මොකද ඒක උන්වහන්සේට විහෙතක් පමණයි අපිට බරක් පමණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඇතැම් දේවල් දේශනා කරලා නැහැ කියලා කියන්නේ පින්වත්නි, උන්වහන්සේ සියල්ල දන්නේ නැහැ කියලා කියන කාරණය කාරණයක් නෙවෙයි පින්වත්නි. ඊළඟට පින්වත්නි, දේශනාවේ සඳහන් වෙනවා මේ මහා සයනය කරගෙන මහ පොළව හිමාලයේ පර්වතයේ කොට්ටේ කරගෙන පින්නතුනේ දෑත දෙපය පින්වතුනේ විහිදුවාගෙන වැඩ හිඳිය දැක්ක. අන්න එසේ දැකපු කාරණය යම් ධම්මචක්කස්ස අපපටිවත්තිය භාවේ පුබ්බ නිමිත්තං. උන්වහන්සේ වෙනත් කිසිවෙකු විසින්වත් පැවැත්විය නොහැකි වූ අනුත්තර වූ ධර්මචක්‍රේ පවත්වන බවට පූර්ව නිමිත්තයි කියනවා පින්වතුනේ. උන්වහන්සේ පෙරදිග සයුර දක්වා අවරදිග සයුර දක්වා දකුණු සාගරයේ දක්වා උන්වහන්සේගේ ශ්‍රී හස්තයන් වගේම පාදයන් දිගු කොටගෙන මහ පොළව තමන්ගේ වසඟේ තියාගත්තා වගේ පින්වතුනේ වැඩ සිටියේ අන්න ඒ දැක්ම పూర్ව නිමිත්තයි මතු අනුත්තර වූ ධර්ම චක්‍රේ පවත්වන බවට ධර්ම චක්‍රය කියලා කියන්නේ ඇයි අතීතයේ රජගුරු පාවිච්චි කරපු ආයුධයක් තිබුණා. ඒකට කියනවා චක්‍රායුධය කියලා. චක්‍රායුධය කියන එක සතුරු සේනාව මැදට අරගෙන ගිහිල්ලා පින්නතුනේ රජවරු කරන්නේ ඒ චක්‍රායුධේ කරකවනවා. සතුරු සේනාව මැදට අරගෙන ගිහිල්ලා චක්‍රායුධේ කරකවපුවම මුළු මහත් සතුරු සේනාවම පින්නතුනේ චක්‍රායුධෙන් කැපිලා වෙනසිලා යනවා. අන්න ඒ චක්‍ර කියන එකම අරගෙන ධර්ම චක්‍ර කියලා නම් වෙනවා. ධර්ම චක්‍රයනුත් කෙරෙන්නේ කෙලෙස් නැමැති සතුරු සමූහයා කැපිලා විනාශ වෙන එක. එහෙනම් චක්‍රායුධයෙන් සතුරු සමූහයා වෙනතෙනවා වගේ තථාගත ධර්මයේ නැමැති ධර්ම චක්‍රය පින්වතුනේ කෙලෙස් නැමැති සතුරු කපල විනාශ කරනවා. මේ ධර්ම චක්‍රය කොටස් දෙකකට බෙදෙනවා ප්‍රතිවේද ධර්ම චක්‍රය සහ දේශනා ධර්ම චක්‍රය කියලා. ප්‍රතිවේද ධර්ම චක්‍රය කියලා කියන්නේ මහ බෝධිසත්වයන් වහන්සේට ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වීම පිණිස උපකාර වූ සප්ත බොජ්ජංග ධර්මාදී යම් ධර්ම සමූහයක් වේ නම් ලෝතුරා බුද්ධත්වයේ ප්‍රතිවේදේ පිණිස පැවැත් වූ ඒ ධර්ම ප්‍රතිවේද ධර්ම චක්‍රය කියලා කියනවා. උන්වහන්සේගේ කෙලෙස් ධර්ම නැමැති සතුරු කපල නසන්ද ඒ ධර්ම චක්‍රයේ උපකාර වුණා. ඉතී ධර්මය අවබෝධ කරගෙන ඒ ධර්මය ලෝසත වෙත කරුණා මෛත්‍රියෙන් දේශනා කළා. ඒ දේශනාව ශ්‍රවණය කරපු ඒ සදහැවතුන් මේ ලෝකේ ජනතාව ඒ ඒ අයගේ කෙලෙස් සතුරන් කපලා විනාශ කරගත්තා. ඒ නිසා තථාගත බුද්ධ දේශනයක් ධර්ම චක්‍රයක්. ඒකට කියනවා දේශනා ධර්ම චක්‍රය කියලා. මෙන්න මේ අනුත්තර වූ ධර්ම චක්‍රය මේ ලෝකේ වෙන කිසි කෙනෙකුට පවත්වන්න බෑ. සමනේනවා ශ්‍රමණේකුටවත් බ්‍රාහ්මණේනවා බ්‍රාහ්මණේකුටවත් දේවේනවා දෙවියෙකුටවත් මාරේනවා මාරයටවත් බ්‍රහ්මනාවා බ්‍රහ්මේකුටවත් කේලචිවා ලෝකස්මින් මේ ලෝකේ කිසියම්ම කිසි කෙනෙකුටවත් තථාගතයන් වහන්සේගේ මේ ධර්ම චක්‍රයේ පින්නතුනේ නැවත පෙරලන්න බෑ නැවත කරකවන්න බෑ තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනය ඒක එහෙම නෙමෙයි කියලා දේශනා කරන්න జగතික මේ ලෝක ධාතුවේ නැහැ මේක අකුසල් කියලා දේශනා කළා නම් නෑ ඒක කුසලයයි කියලා දක්වන්න පින්නතුනේ ලෝක ජනතෙක් නෑ මේක කුසල් කියලා දේශනා කළා නම් නෑ ඒක අකුසලයක් කියලා පෙන්වන්න జగතෙක් මේ ලෝක දහක් වේ නෑ පින්නතුනේ ඒ නිසා තථාගතයන් වහන්සේ අනුත්තර වූ ධර්ම චක්‍රයේ පවත්වන බවට පින්නතුනේ අර මහ පොළොව පුරා දෑත දෙපය දිගු කොට සැතපිච්ච එක පූර්ව නිමිත්තක් කියනවා ඊළඟට දේශනාවේ සඳහන් වෙනවා යං අත්තානං උත්තානකං නිපන්නං අද්දස. උන්වහන්සේ දැක්ක තමන් උඩ අතට සැතපීලා ඉන්නවා. උඩ අතට සැතපීලා ඉන්නවා. සංසීසු භවේසු අවකුජ්ජානං සත්තානං උත්තානමුක භාවස්ස කුබ්බ නිමිත්තං. උඩ අතට ඉන්නවා දැකපු එකක් పూర్ව නිමිත්තක්. මොකද්ද? තීසු භවේසු සවකුජ්ජානං සත්තානං. කාම භවය, රූප භවය, සහ අරූප භවයේ කියන මේ භවත්‍රේහි වාසය කරන්නා වූ යටිකුරු වෙච්ච සත්වයා යටිකුරු වෙච්ච සත්වයා කියන්නේ මේ සසරේ බැසගෙන නරක තිරිසන් പ്രേත අසුර ආදී කියන මේ සතර අපාය දිහා බලාගෙන ඉන්න සංසාරේ බැස ගන්න දිහා බලාගෙන ඉන්න භවත්‍රේහි වාසය කරන සත්වයා උත්තානමුක භාවස්ත නිවන අරමුණු කරගත්තා වූ උඩුකුරු ස්වභාවයට පත් කරන එකට పూర్ව නිමිත්ත කියනවා මහ බෝධිසත්වයන් වහන්සේ උඩ අතට සැතපීලා ඉන්නව දැකපු එක. බවත්‍රයේහි වාසය කරන සියලුම සත්වයෝ සතරේ බැස ගන්න ස්වභාවයෙන්ුයි ඉන්නේ. ඒ සියලු සත්වයෝ නිවන අරමුණු කරගත්තු සත්වයන් හැටියට උඩුකුරු කරන බවට පින්වතුනේ ඒ పూర్ව නිමිත්තයි කියනවා. එහෙනම් උන්වහන්සේ අපි දැකලා තියෙනවද නැද්ද? එහෙනම් උන්වහන්සේ අපි දැකලා තියෙනවා. අපිත් මේ පටිසෝතගාමී ඒකයි. මේ දේශනාව පැය දෙක තුන එක දිගට අහන්නේ ගැළවිල්ලක් හදාගන්න ඕන හින්දා. එහෙනම් උන්වහන්සේ අපි එදාම දැකලා තියෙනවා. යං අක්කිනී උම්මීලෙත්වා පස්සන්තෝ විය අහෝසි මහබෝධි සත්වයන් වහන්සේ මේ සිහින සියල්ලම දැක්කේ ඇස් දෙක උම්මීලෙත්වා උම්මීලෙත්වා කියන්නේ පියාගෙන දැස වසාගෙන එහෙත් පේනවා දැස වසාගෙන හිටියා වුණත් ඒත් පේනවා මේ සියල්ල මේ තෘණගත නාභියෙන් ඉහළට එස වෙනවා මේ ඔක්කොම පේනවා අන්න එසේ ඇස් හකුළු ආගෙන පියාගෙන ඉදිද්දි මේ සියල්ල දැකපු කාරණය සංදිබ්බ චක්කු පටිලාභස්ස කුබ්බ නිමිත්තා අන්න ඒක పూర్ව නිමිත්තයි మතු සාමාන්‍ය මිනිස් ඇස ඉක්ම වූ දිවස උපදවන බවට යම් බවක්ඛං ඒකා ලෝකං අහෝසි මේ සිහින ටික දැක්කට පස්සේ අපාගතයන් වහන්සේ දකිනවා මුළු මහත් බවාග්‍රේම ඒකාලෝක වෙලා. හැබැයි උන්වහන්සේ මේ සිහින දකින්නේ අලුයම. අලුයම සිහින දැක්කා වුණාට සිහිනෙන් දකිනවා මුළු මහත් බවාග්‍රේ දක්වාම ආලෝකේ පැතිරිලා. ඒ කොමක් නිසාද? නිමිත්තං අනාවරණ ඥානස්ස පුබ්බ නිමිත්තං අන්න ඒක අනාවරණ ඥානය ලබන බවට පින්නතුනේ పూర్ව නිමිත්තයි කියනවා එතකොට අනාවරණ ඥානය කියන්නේ ෂට් අසාධාරණ ඥාන වලින් 6 වෙනි එක පස්වෙනි එක මොකද්ද සබ්බඤ්ඤත ඥානය එතකොට සබ්බඤ්ඤුත ඥානය සහ අනාවරණ ඥානය කියන මේ දෙක නම් වශයෙන් දෙකක් හැටියට සඳහන් කළාට යෙදෙන අවස්ථාව අනුව බලනකොට පින්නතුනේ මේ දෙකම එකම අවස්ථාවකදී නම් වශයෙන් දෙකක් නමුත් අවස්ථානුකූලව බලනකොට මේක මේ දෙකම එකක් හැටියට යෙදෙන්නේ කොහොමද ඒක වෙන්නේ ਸਰවඥතා ඥානය කියලා කියන්නේ සියල්ල දැනගන්නා වූ නුවණ ඒ සියල්ල දැනගැනීමේදී කිසිම විදිහකින් ඒ දැනගැනීම ආවරණය වෙන්නේ නැහැ අන්න ඒක අනාවර ඥාන. දැනගන්නේ ਸਰවඥතා ඥානයෙන් ඒ දැන ගැනීම කිසිම ආකාරයකින් වහන්නේ නැති මොකක් නිසාද? අනාවරණ ඥානෙ නිසා. පින්වත්නි, සබ්බං සංකත මසංකත අනවසේසං ඥානාති සබ්බඤ්ඤත ඥානං. සියලු සංස්කාර සංස්කාර නොවන, ඒ කියන්නේ සංකත අසංකත. සියලු සංකත අසංකත දේවල් ඉතිරි නැතිව අනවශේෂං ඥානාතිති ඉතිරි නැතිව දැනගන්නේය යන අර්ථයෙන් සම්භඤ්ඤත ඥානෙ වෙනවා සංකත අසංකත සියලු දේවල් ඉතිරි නැතිව නොසඟවා දැනගන්නව ਸਰවඥතා ඥානයි සත්ත ආවරණං නක්තිති අනාවරණ ඥානං එසේ සංකත අසංකත දේවල් දැනගන්නකොට ඒ දැන ගැනීම වැහෙන්නේ ආවරණය වෙන්නේ නැත්නම් එසේ නොවෙන්නේ අනාවරණ ඥානෙ නිසා. අතීතං සබ්බං ඥානාති සබ්බඤ්ඤත ඥානං අතීතයේ සියලු දේ දකින්නේ සබ්බඤ්ඤත ඥානයෙන්. එසේ අතීතය දකිද්දී ඒ අතීතය දකින්න එකේ කිසිම වැසීමක් ආවරණයක් නොවෙන්නේ මොකක් නිසාද? අනාවරණ ඥාන නිසා. ඒ කියන්නේ අසවල් දවසේ ඔබ අසවල් නාමයෙන් අසවල් රාජධානී අසවල් නමින් හිටියා කියලා අතීතයේ සියල්ල දකිනවා. හැබැයි ඒක දකින්න බැරි වෙන්න කොතනකවත් තථාගතයන් වහන්සේට වැහෙන්නේ නැහැ ඒ කියන්නේ ආ ඉන්න තැනක් දැනගත්තා දෙමව්පියන්ගේ නමක් දැනගත්තා හැබැයි ඒ භවයේදී එයාගේ නම මොකද්ද කියලා උන්වහන්සේට කල්පනා කරන්න දෙයක් නැහැ. උන්වහන්සේට ප්‍රකටයි ඒක. අපිට සමහර දේවල් තියෙනවා මෙතනින් පටන් අරගෙන ටිකෙන් ටික ටිකෙන් ටික එහාට හිතුවොත් ටිකක් හරි මතක් වෙනවා. එකපාරම දවස් දෙකක් විතර එහාට දැම්මොත් අපිට මුකුත් මතක නැහැ. තථාගතයන් වහන්සේගේ වෙනස තමයි මීට කල්ප 100කට එහා පැත්තේ භවය කියලා කිව්වොත් මේ සියල්ල ඉක්මවා ගින් එතනම උන්වහන්සේ දකිනවා සියල්ල නිරවුල්ව. ඒක වැහෙන්නේ. ඒ වැහෙන්නේ නැත්තේ අනාවරණ ඥානයෙන්. අපිට දෙක තුනක් අතීතයට උඩින් ඇහුවොත් එහෙම අපිට පැටලෙනවා කියලානේ. නේද? දැන් සමහර විටකදී දවල් කාපු කෙනෙකුට උදේ කෑවේ මොනවද ඇහුවොත් කියනවා. උදේ කෑවේ මොනවද අහලා ඊයේ රැට කෑවේ මොනවද ඇහුවොත් කියනවා. එක පාරම ඇහුවොත් එහෙම ඊයේ රැට කෑවේ මොනවද කියලා සමහර වෙලාවට ඊයේ රැට කෑවුවට කියන්නේ උදේට කාපු ඒවා. ඒ අර අපේ අපේ නිර්වෘල් නැති නිසා. මේවා අපිත් එක්කම ගලපලා බලන්න ඕනේ. එතකොට තමයි තථාගතයන් වහන්සේගේ වෙනස අපිට තේරෙන්නේ පින්වත් අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපිත් එක්ක බලනකොට කොයි තරම් උන්වහන්සේ දුරින්ද වැඩ ඉන්නේ කියලා. හැබැයි තථාගතයන් වහන්සේ අපිට උඟාක් දුරින් වැඩ ඉන්නේ අපේ අපිට වඩා කොච්චර දුරද උන්වහන්සේ වැඩ ඉන්නේ කියලා සතුටු වෙන්න බෑ අපිට. අපි ලැජ්ජ වෙන්න ඕනේ නේද? අපි බලන්න ඕනේ මං තථාගතයන් වහන්සේට කොච්චර දුරද කියලා නෙමෙයි. මං තථාගතයන් වහන්සේට කොච්චර ළඟද. සතුටු වෙන්න පුළුවන් එතකොට. ඊළඟට කියනවා පින්වත්නි අනාගතං සබ්බං ඥානාති इति සබ්බඤ්ඤත ඥානං තත්ත ආවරණං නක්තිති අනාවරණ ඥාන අනාගතයේ සියලු දේවල් තව කල්ප 100කින් මෙන්න මෙතන මේ රාජධානී අසවල් දෙමව්පියන්ට දාව අසවල් නමින් උපත ලැබනවා කියලා ඒ අතීතයේ සියල්ල තථාගතයන් වහන්සේ දන්නවා. ඒ ਸਰවඥතා ඥානී නිසා. එහෙනම් අද මේ ධම් සභා මණ්ඩපයේට ඔබත් පින්වතුනේ එකතු වෙන බව තථාගතයන් වහන්සේ දැකලා නැද්ද? තථාගතයන් වහන්සේ දැකලා තියෙනවා. මේ හැම එකක්ම උන්වහන්සේ දැකලා තියෙනවා අනාගතයේ දකින්න නිසා. ගිහිගේ හැරදාලා උන්වහන්සේගේ පුත්‍ර භාවයට පැමිණිලා මම ශාසනයට ඇතුල් වෙනවා කියලා උන්වහන්සේ එහෙනම් දකින්න නැතුව ඇද්ද? උන්වහන්සේ ඒ කාරණයක් දැකලායි තියෙන්නේ. පච්චුප්පන්නං සබ්බං ඥානාසීති සබ්බඤ්ඤත ඥානං වර්තමානයේ යම් තාක් දේවල් තියෙනවා නම් ඒ තාක් දේවල් දකින්නේ සර්වඥතා ඥානයෙන්. ඒකේ වැටෙන්නේ නැතුව निराවරණය වෙන්නේ අනාවරණ ඥානයෙන්. මෙන්න මේ විදිහට පින්නතුනේ යාවතා සදේව කස්ස ලෝකස්ස සමාර කස්ස සබ්‍රාහ්ම කස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය යම්තා මේ දෙවියන් සහිත ලෝකේ මායයා සහිත ලෝකේ බ්‍රහ්මයන් සහිත ලෝකේ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ ශ්‍රමණයන් සහිත ලෝකයේ යම්තාක් දෙව්මිනිසුන් විසින් දික්කන් දැකපු දෙයක් වෙයි නම් සුතං අහපු දෙයක් වෙයි නම් මුතං විඳපු දෙයක් වෙයි නම් විඤ්ඤාතං දැනගත්තු දෙයක් විත්තං පත්තං ලබාගත්තු දෙයක් වෙයි නම් පරිේෂිතං හොයන දෙයක් වෙයි නම් අනුචරිතං මනසා මනසින් සේවනය කරන ලද දෙයක් වෙයි නම් ඒ කියන්නේ මනසින් හරි යමක් දැක්කම හිතුවා. ඒ සිතිවිලි මාත්‍රේ පවා සබ්බං ඥානාති इति සබ්බඤ්ඤත ඥාන. මේ සියල්ල දන්න නිසා ඒක සබ්බඤ්ඤත ඥානයයි. අත්ත ආවරණං නැති इति අනාවරණ ඥානං. මේ කිසිවක් දැකීමේ ඒ කියන්නේ ඔබේ සිත දැන් මේ වෙලාවේ කුමන ස්වභාවයකද පවතින්නේ කියලා තථාගතයන් වහන්සේට ආවරණේ වෙලා නැහැ. එහෙනම් මේ ලෝකේ අපි කාට වැහිලා හිටියත් කාට ආවරණය වෙලා හිටියත් අනාවරණ ඥානයෙන් යුක්ත වෙච්ච තථාගතයන් වහන්සේට අපි ආවරණය වෙලා නැහැ. සමහර විටකදී ගෙදර ඉන්න දෙමව්පියන්ට දරුවෝ ආවරණය වෙලා නේද? පාසලක ගුරුවරයාට සමහර විටකදී ශිෂ්‍යෝ ආවරණය වෙලා. හැබැයි තථාගතයන් වහන්සේ මේ ලෝකේ කිසිවෙකුට ආවරණය වෙලා නැහැ. පින්වත්නි ඊළඟට දේශනාවේ සඳහන් කරනවා යම්පි භික්කවේ තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස පුබ්බේව සම්බෝධා අනුමි සම්බුද්දස්ස බෝධිසත්ත්වස්සේව සතෝ තිරියා නාම තින ජාතීනා භියා උග්ඝන්त्वा නභං ආහච්චිතා අහෝසි සිහිනෙන් දැක්කා උන්වහන්සේගේ නාභියෙන් තුන විශේෂයක් ඉහළට පැන නැගිලා ඒ තුන විශේෂය ආකාශයේ දක්වාම බලාගෙන ඉදිද්දි වැඩිලා ආකාශයේ දක්වාම විහිදලා පවතිනවා. සඳහන් කරනවා මේ කුමක් නිසාද කද? තථාගතෝ භික්ඛවේ අරහතෝ සම්මා සම්බුද්දේන අරියෝ අට්ටංගිකෝ මග්ගෝ අபிසම්බුද්ධිත්වා යාව දේව මනුස්සේහි සුප්පකාසිතෝ තස්ස අபிසම්බෝධාය අයං මහා සුඛිනෝ පාතර හෝසි මතු ලෞතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා දෙව් මිනිස් ප්‍රජාවට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනා කරනවා. මේ දේශනාව මේ දෙව් මිනිස් ප්‍රජාව අවබෝධ කරගන්නවා කියන ඒ පූර්ව නිමිත්තයි. ඊළඟට දේශනාවේ කියනවා යම්පි භික්කවේ තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස කුබ්බේව සම්බෝධා අනවි සම්බුද්දස්ස බෝධිසත්ත්වස්සේව සතෝ සේථා කිමි කන්හසීතා පාදේහි කුස්සක්කිත්වා යාව ජානු මණ්ඩලං පටිච්ඡාදේසුන් උන්වහන්සේ දැකපු තුන්වැනි සිහිනේ තමයි හිත කළු වෙච්ච කඳ සුදු වෙච්ච කණු විශේෂයක් උන්වහන්සේගේ ධන මඩල දක්වාම වසාගෙන හිටියා මේ කුමක් නිසාද බහුකිච්ඡේව කිහි ඕධාත වසන තථාගතං පානුපේතං සරණං ගතා තත්සාභි සම්බෝධාය අයං සතියෝ මහස්පිනෝ පාතුරහෝසී මතු අනාගතයේ බොහෝ ගිහියන් සුදුවත් අඳින ඒකයි කඳ සුදුයි කිව්වේ. ඒස විතරක් කළුයි. ඒ ස්වභාවයම නේ. ඒස කළුයි කඳ සුදුයි. බොහෝ සුදුවත් අඳින ගිහිගෙයි වසන ගිහි අය බොහෝ දෙනා තථාගතයන් වහන්සේ වටා එකතු වෙනවා. උන් වහන්සේ දිවි හිමියෙන් සරණ ගිය උපාසකයෝ වෙලා. ඒ බොහෝ ගිහි ප්‍රජාව සුදුවත් අඳින තථාගතයන් වහන්සේ දිවි හිමියෙන් සරණ ගිහින් උන්වහන්සේගේ ශ්‍රාවක භාවයට පත්වෙන බවට పూర్ව නිමිත්තයි ඒ දැකපු සිහිනය. එහෙනම් ඔබ දැකලා නැද්ද? නියත වශයෙන් මහ බෝසත් අවදීයේම පින්නතුනේ උන්වහන්සේ අපිව දැකලා තියෙනවා. ඔබත් උන්වහන්සේගේ ධන මඩල වෙලාගත්තා වගේ තථාගතයන් වහන්සේ දිවි හිමියෙන් සරණ ගිහිල්ලා උන්වහන්සේගේ සිරිපාමුල වැටෙන බව උන්වහන්සේ දාම දැක්කා. ඊළඟට පින්වතුනේ දේශනාවේ සඳහන් වෙනවා යම්පි වික්කවේ තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස පොබ්බේව සම්බෝධා අනුමි සම්බුද්දස්ස බෝධිසත්ත්වස්සේව සතෝ චක්කාරෝ සකුණා නානාවන්න නිපතිත්වා සබ්බසේතා සමාපජ්ජේසු හතර දිසාවෙන් ආපු නොඑක් වර්ණ ඇති කුරුල්ලෝ හතර දෙනෙක් ඇවිල්ලා උන්වහන්සේගේ පාමුල වැටිලා පින්නතුනේ තනි පාටකට හැරුණ සුදු පාටට මේකමක් නිසාද චත්තාරෝ මේ භික්කවේ වන්නා මහණෙනි සතර වර්ණයක් තියෙනවා මොනවද මේ සතර වර්ණය කත්තියා ක්ෂත්‍රියයෝ බ්‍රාහ්මනා බ්‍රාහ්මණයෝ විස්සා වෛශ්‍යෝ සුද්ධා ශුද්‍රයෝ තේ තථාගතප්ප වේදිතේ ධම්ම විනයේ අගාරස්මා අනගාරියං පබ්බාජිත්වා මේ සතර වර්ණයේම ඉන්නා වූ සියලු දෙනා තථාගතයන් වහන්සේගේ ධර්මය අහලා අනගාරියං පබ්බාජිත්වා ගීගේ හැරදාලා පැවිදි වෙලා අනුත්තරං විමුක්තිං සච්චි කරොන්ති ඒ අනුත්තර වූ අරහත් ඵලේ සාක්ෂාත් කරනවා තස්ස අபிසම්බෝධාය අයං චතුත්ථෝ මහා සුපිනෝ පාතුරහෝසී අන්න ඒ බ්‍රාහ්මණ ක්ෂත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියන මේ චතුරු වර්ණයටම අයිති වූ බොහෝ දෙනා ගිහිගේ හැරදාලා තථාගතයන් වහන්සේ සමීපේ පැවිදි වෙලා උතුම් වූ නිවනින් සැනසෙනවා කියන එකට పూర్ව නිමිත්ත තමයි අර හතර දිසාවෙන් කුරුල්ලෝ හතර දෙනෙක් වෛවර්ණ ඇතුව ඇවිල්ලා එක පාටකට හැරුණා කියලා කියන්නේ. ඒක හරිනේ. සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේලා බලපුවාම එක් කුලයක. තවත් පිටක බලනකොට පින්වතුනේ වාසෙක්හාමුදුරුව බ්‍රාහ්මණ කුලයේ. ආනන්දහාමුදුරුව ක්ෂත්‍රිය කුලයේ. ඊළඟට බලන්නකො පින්වතුනේ සුනීත සෝපාකල ශුද්‍ර කුලයේ. හැබැයි හැම කෙනෙක්ම තථාගතයන් වහන්සේ ඉස්සරහ නිවනින් සුවපත් වුණාද නැද්ද? නිවනින් සූපත් වුණා. ඒක තමයි මේ සිහිනෙන් පෙන්වුම් කළේ. යම්පි භික්කවේ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ පොබ්බේව සම්බෝධා අනුමි සම්බුද්ධෝ බෝසත්ත්වෝ සමානෝ මහතෝ මීල්ල පබ්බතස්ස උපරූපරි සංකමති අලිම්පමානෝ මීල් හේන ලාභී භික්කවේ තථාගතෝ චීවර පින්න පාත සේනාසන ගිලාන පච්චේ බේ සජ්ජ පරික්ඛාරං තත්ත තථාගතෝ අගසීතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආධීනව දස්සාවි නිස්තරණ පඤ්ඤා පරිබුඤ්ජති උන්වහන්සේ දැකපු අවසන් සිහිනේ තමයි යොදුන් තුනක් පමණ වෙච්ච අසූචි පර්වතයක් මස්තකෙහි උන්වහන්සේ සක්මන් කරනවා හැබැයි අසුචි උන්වහන්සේගේ ඇඟේ තැවරෙන්නේ නැහැ මෙන්න මේ සිහිනේ පූර්ණ මිත්තක් කුමකටද අනාගතේ තථාගතයන් වහන්සේට බොහෝ සෙයින් චීවර පින්නපාත සේනාසන ගිලම්පස බෙහෙත් පින්කර ආදී බොහෝ ලාභ සත්කාර මේ ශාසනයට ලැබෙනවා. ජේතවනාරාමේ කියන්නේ ගයක් නෙමෙයි. ජේතවනාරාමේ කියන්නේ කුටියකුත් නෙමෙයි. ජේතවනාරාමේ කියන්නේ මාලිගාවක්. ජේතවනාරාමේ කියන්නේ මාලිගාවක්. පූර්වාරාමේ කියන්නේ මාලිගාවක්. සුළුපටු දෙයක් නෙමෙයි. මොන තරම් සත්කාර ලැබුණද මේ හැම සත්කාරයක්ම මොනවද සිවුරු පිරිකර දානමාන දෙහෙත් සෙනසුන් මේ හැම එකක්ම තමයි උන්වහන්සේ සිහිනෙන් දැක්කේ අසුචි ගොඩක් ඇටියට අසුචි ගොඩක් මේක අපි ඒ සිහිනයක් නොකොට අපි මේක සැබෑව තුලින් දකින්න ඕන වෙනවා මොන තරම් ලාභ සත්කාර මට දුන්නත් මම දැක්මක් ඇති කරගන්න ඕන මේක අසුචි ගොඩක් ඒක අසුචි ගොඩක්. මේක මායාවේ උගුලක්. බොහෝ දෙනෙක් द्वේෂයෙන් අපිව අල්ලන්න බැරි වුණාම ලාභ සත්කාර කරලා අපිව අල්ල ගන්නවා. වර්ණනා කරලා අපිව අල්ල ගන්නවා. ඒකත් අපි දැනගන්න ඕන පින්වත් මේ ඒක මායාවේ මායාවේ උගුලක් කියලා. අසුචි ගොඩක් පින්වත් මේ. තථාගතයන් වහන්සේ මේ සියලු දේවල් මොනතරම් ලාභ සත්කාර ලැබුණත් තථාගතයන් වහන්සේ මේ කිසිම එකක අගතීතෝ අගතියට යන්නේ නැහැ. අමුච්චිතෝ මත් වෙන්නේ නැහැ. අනජ්ජාපන්නෝ බැහැගන්නේ නැහැ. ආදීනව දස්සාවි මේ ලාභ සත්කාරවල ආදීනව දැක්කමින් නිස්සරණ පඤ්ඤාය පරිභුඤ්ජති නිස්සරණ ප්‍රඥාවෙන් ඒ කියන්නේ අත්හරින්නට සුදුසු මනසින් උන්වහන්සේ මේවා පරිභෝග කරනවා අසුචි පර්වතයේ ඇවිදිනවා හැබැයි උන්වහන්සේගේ අසුචි ගෑවෙන්නේ ගෑවෙන්නේ නැහැ. අපිටත් එහෙනම් මේ ලෝකේ යථාර්ථය තුල ඕක කරන්න වෙනවද නැද්ද? යථාර්ථය තුල අපිට ඕක කරන්න වෙනවා. අපිට ලාභ සත්කාර ලැබෙනවා. ධර්ම දේශනාවක් කළත් පිළිකර දෙනවා. එතකොට දකින්න ඕන මේ ක්‍රමයෙන් මේ අසුචි ගොඩක්. නේද? මේකෙ ගිලෙන්නේ නැතුව ඉන්න පරිස්සම් වෙන්න ඕනේ. ඔබත් එහෙමයි. ඔය වර්ණනා කීර්ති ප්‍රශංසා ඔය ඔක්කොම පින්නතුනේ අසුචි ගොඩවල්. ඕකේ බැහැ ගන්න එපා. ඒක බැහැ ගන්න එපා. තථාගතයන් වහන්සේ සිහිනෙන් දැක්කේ අන්න ඒ කාරණය. උන්වහන්සේට මොනතරම් ලාභ සත්කාර ලැබුණත් උන්වහන්සේ ඒවයි ගිජු වෙලා බැසගන්නේ බැසගන්නේ නැහැ. නිස්සරණ ප්‍රඥාවෙන් මේවත් අතහරින්න වෙනවා සදාකාලික නැහැ කියන අවබෝධයෙන් උන්වහන්සේ ඒව පරිහරණය කරනවා. පරිහරණය කරන එකේ වරදක් නැහැ පින්වත්. පරිහරණය කරන එකයි බැසගන්න එකයි කියන්නේ දෙකක්. හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට පින්වත්නි මෙන්න මේ විදිහට මහ බෝධිසත්ව අවදීයේම සම්බුද්ධත්වයට පෙරම අපමහ බෝධිසත්වයන් වහන්සේ මහා සිහින පහක් දැක්කා මේ මහා සිහින පහේ ප්‍රතිඵලය දැක්කේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව සිහින දුටු රාත්‍රියේ කල්පනා කරනවා මං කපිලවස්තුවේ හිටියානම් මේ සිහින ටික කියන්න මගේ අම්මා ළඟ ඉන්නවා. මම කපිලවස්තුවේ හිටියානම් මගේ සුළු මෑණියෝ ළඟ ඉන්නවා. කපිලවස්තුවේ හිටියානම් මට මගේ පියතුමා ඉන්නවා මේ සිහිනවල තොරතුරු කියන්න. හැබැයි මම දැකපු සිහින අද කියන්න කිසි කෙනෙක් කිසි කෙනෙක් නෑ. ඒ නිසා මේ සිහිනවල තේරුම මමම විමසනවා කියලා පින්වතුනේ මහ බෝධිසත්වයන් වහන්සේ තමන් වහන්සේම දුටු සිහින පිළිබඳ තමන් වහන්සේම විමසීමෙන්මයි මේ සිහින කුමකට పూర్ව නිමිතිද කියලා පින්නතුනේ අවබෝධ කරගත්තේ. අද ඔබට දේශනා කළේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ බ්‍රාහ්මණ වර්ගයේ සඳහන් වෙන මහා සුපින කියන සූත්‍ර දේශනාවයි. සියලු දෙනාටම මේ දේශනාවත් උතුම් නිවන පිණිස පවතිවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවටපත් කරනවා. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ උදාර පිං ලැබේවා. පිං අනුමෝදන් වන දෙවියන්ගේ දේව ආරක්ෂාවත් ඔබට අපිට ලැබේවා. උතුම් නිවන් සම්පත් දෙවියෝද ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාසින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහිම ප්‍රාර්ථනාවක් කළා දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංඛා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් සිතිල් දිය පිරුණු හේ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ඛිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා